දැන් මෝහය ගැන කතා කරනකොට අත් වශයෙන්ම අපිට මේ අභිධර්ම පාඩම ඉගෙන ගන්නකොට අපි කතා කළා මේ මෝහය කියන්නේ මේ කම්මි කියලා මෝහය කියන්නේ අත් වශයෙන්ම මේ කියන්නේ අරමුණේ අරමුණක මොකක් හරි අරමුණක තැගත්ත්වයේ වසන මේ මේ හිත නිකන් අඳුරු කරන ගතියක් කියලා මේ මේ මෝහය කියන්නේ මෝහය අත් වශයෙන්ම එක චෛතසිකයක් අපසත් චෛතසිකයක් අනිත් සත්‍ය වටහා ගැනීමේ අවශ්‍ය කරන මූලිකම දේ මේ මේ මෝහය නිසා හිත අතුරු පටලකින් වසනවා. ඉතින් මෝහය දෝෂයෙන්ම අපිට ඉතාම වැදගත් මේ සත්‍ය අවබෝධය කරගැනීමේ ගමන් මාර්ගයේදී මෝහය දුරු කිරීමේ අවශ්‍යතාවය අපිට ඒක පේනවා. මෙතන මේ මේ අවස්ථාවේදී අපි කතා කරන්නේ විඥාන ආහාර ගැන විඥාන ආහාරයේදී එතන අර විපල්ලාසයක් ඇති වෙනවා අනිත්‍ය අනිත්‍ය නිට්ටය සංඥාව අනිත්‍ය දේවල් නිට්ටය විදිහට ගැනීමම තමයි මේ මෙතන මේ මෝහය ඇතිවීමට ප්‍රධාන හේතු වෙන්නේ මොකද මේ විපල්යාසය අත් වශයෙන්ම අපි හැමදේනා අතරම තියෙනවා මොකද අපි මේ කොච්චර මේ අනිත්‍ය ගැන අපි කතා කළා අපි කොච්චර තියරිටිකලි කියන්නේ මුදමේ වශයෙන් මේ දැනගත්තත් අපි හැම වෙලාවෙම නිත්‍ය සංඥාවට අහු වෙලා ඉන්නේ මොකද හැම දෙයක්ම අපි මේ ඝන සංඥාවෙන් අරගෙන මේ නිට්ටය කොච්චර අනිත්‍ය ගැන කතා කළත් ඒ අපි මොකද්ද මේ මේ කරන්න කියන එක අපිට මේ ඇත්ත වශයෙන්ම අපි ව්‍යාකූල තත්ත්වයටපත් වෙනවා මේ ඝන සංඥාවෙන් නිට්ටය නිට්ටය භාවයෙන් විපල්ලාශය අල්ලගන්නේ නිසා ඉතින් තන්දි ඒ නිසාම මේ අපි අත්වාද උපාදානට අහු වෙලා ඊට පස්සේ අවිජ්ජා යෝග ඉතින් සත්‍ය දැන් සත්‍යාවි අන්නේ සකාය ග්‍රන්ථය කියන්නේ අපි මේකමයි සත්‍ය කියලා ඒක අභිනිවේෂ කෙනෙක් දැසගෙන ඒක ඒක ධාරණය කරගෙන ඒකෙම පැටල වෙලා ඒක ග්‍රන්ථ වශයෙන් ගන්නවා ඊට පස්සේ අවිජ්ජා ආසව අවිජ්ජා ඕග මොහ සල්ලි ඊට පස්සේ සංඛාර මේ විඥාන විසයට වෙන සංඛාර සංඛාර කියලා කිව්වේ මෙතන මේ මේ කුසල අකුසල චේතනා ඇති වෙලා ඊට පස්සේ ඒක සංසාරේ සංසාර දික් කරන සංඛාර ඇති වෙලා විඥානය ඒක වැස ගන්නවා ඒ නිසාම අන්තිමට අපි මෝහයෙන් මේ අගතියට යනවා. මෝහයෙන් මේ තව තව පහත් තත්යකටපත් වෙනවා. ඉතින් එතකොට දැන් එතන දැන් අපි මේ ඇත්තම මෝහය මෝහයෙන් ඉපස්සන්න ඉතින්. නෝ ඒක නෙමෙයි යන්නේ. එතකොට මේ මෝහය ඇති වෙන අපි සිතිවිලි වලින් අපි සිත තුලින්ම ඇති කරගන්න මේ මේ සිටිවිලි වලින්මයි මේ මෝහය අපිටුල ඇති වෙන්නේ. සංයුත්ත නිකායේ අපි කලින් දවසක් කතා කළා සංයුත්ත නිකායේ නිකායේ තියෙන යවකලාපී සූත්‍රයේදී තථාගතයන් වහන්සේ මේ ගැන සඳහන් කරන අපි මේ මඤ්ඤණා කිරීම තුළින් මේ මෝහය අපිටුල ඇති වෙන හැටි එතෙන්දී උදාහරණයක් වශයෙන් තථාගතයන් වහන්සේ ඉදිරිපත් කරන මේ කතාවක් මේ සුර අසුර යුද්ධයේදී ඒ අසුරයන් පරදිනවා එතනදී මේ අතුරු අතුරු මේ අතුරු ලෝකේ නායක කියන්නේ දේවචිත්ත කියන අසුරේන්ද්‍රයව අල්ලගෙන ඇවිල්ලා මේ මේ සත්පුරුෂයන් ළඟට ගෙනල්ලා මේ එතෙන්දී මේ පංචවිධ බන්ධනයකින් බැඳලා තියනවා කියලා මේ සුදම්මා දේව සභාවට ගෙනල්ලා ඒ අවස්ථාවේදී වැදිලාවත් නතර කරන සඳහන් කරනවා මේ අසුර දේවේන්ද්‍රයා මේ සුරයන් ධාර්මිකයි අසුරයන් ධාර්මික කියලා හිතපු ගාමම ඒ පංචවිද බලවේගින් තව තවත් බැඳිලා ඒකේ තව තවත් හිර වෙනවා කියලා ඒ වගේම වැඩිලාවත් මේ අසුරේ ත්‍රිවේන්ද්‍රය හිතුවොත් එහෙම මේ සුරයන් ධාර්මිකයි අසුරයන් අධාර්මිකයි කියලා මේ මේ බන්ධනෙන් ලිහිලා මේ මේ එයාට සුවයක් ලැබෙනවා කියලා එයා සුරසත් විඳිනවා කියලා ඉතින් බුදුහාඳුර සඳහන් කර තථාගතයන් සඳහන් කරනවා මේක සිත තුලින්ම ඇති ඇති කරන සියුම් සිටිවිල්ලක් කියලා. ඊට පස්සේ මේ මේ සිටිවිල්ලටත් වැඩිය භයානකයි කියලා මේ මාර බන්ධනය මේ අපි තුල ඇති වෙන මේ මඤ්ඤණා කිරීම මම වෙමි කියලා හිතන මඤ්ඤණා කිරීම. ඉතින් එතනදී අපි ඇස්සෙම මේ මේ එතන මේ සඳහන් කරනවා ඒ සූත්‍රයේ සඳහන් කරනවා මේ මඤ්ඤණා කිරීමට අස්මීති අස්මීති වික්‍රේ මඤ්ඤම්මේති අයහමස්මික් මඤ්ඤිතමේති භවස්සන්ති මඤ්ඤතමේති කියලා දිගින් දිගට සංකල්ප මෙම මේ වෙමි කියන එක මඤ්ඤණාවක් මම වෙමි රූපේ මම වෙමි වේදනාවම වෙමි සංඛාර සංඥාන විඥාන කියන මම වෙමි කියලා ගැනීමම මෙතන මේ මඤ්ඤණා කිරීමක් කියලා මේක අත්වශයෙන් මෙතන වෙන්නේ මේ භාෂා විවහාරයෙන් නිසා අපි මේ මේ මෝහයේ මෝහය තුල අපි ගැඹුරින් ගැඹුරටම ගිහිල්ලා ඒක තුල ගැබ් වෙලා තියෙන මේ භාෂා විවහාරයේ ඉඳලා මේක මේ මේ පංච උපාදාන ස්කන්ධය අපි මම වෙමි කියලා මේ රූපය වේදනා සංඥා සංකාර කියන මේ පංච උපාදාන ස්කන්ධේ මම වෙමි කියලා අල්ලගෙන මොහොමේටපත් වෙලා තියෙන මේවායේ තියෙන මේ මේ අනිත්‍යතාවය අපි නොදකින නිසා අත් වශයෙන්ම අපි අපි කොහොමත් දැන් අපි මේ මේ භාෂා ව්‍යවහාරය නිසා අපි මේ හැම දෙයක්ම අපි ලේබල් දාගෙන සංඥා වලින් හඳුන්වනවා මිසක් මේ මේ දේවල් හැදිලා තියෙන්නේ මොන මොන තත්ත්වෙන්ද කියන එක අපි නොදන්න නිසා මේ මේවයි මේවයි කඩාගෙන කඩන් ගියා මේ පංච උපාදානස්කන්ධයකට නේද මේ අපි ඇලිලා ඉන්නේ මේ මේ ඝන සංඥාව මේ ඔක්කොම අල්ලගෙන ඉන්න එකෙන් නේද මේ මෝහයටපත් වෙලා තියෙන කියන එකට අපිට අමතක වෙලා තියෙනවා. ඉතින් ඒකමයි මේ මේ සූත්‍රයෙන් අපිට කියන්නේ ඒ වගේම දැන් මේ මේ මේ උපාදාන නිසා මේ මේ රූප වේදනා සංඥා කියන මේ මේ පංච උපාදානස්කර 11 ආකාරයකට ඒ කියන්නේ අතීත අනාගත වර්තමාන ආදී වශයෙන් මේ 11 ආකාරයකට ඝන සංඥාවෙන් මේක අල්ලගෙන ඉන්න නිසායි මේ මෝහය ඇති වෙලා මේ මෝහය නිසා අගති ගමනක් යන බව මම මූලික සංසලන කරන මම හිතනවා මම ටිකක් වැඩි ප්‍රකාශ කතා කළා මම එහෙමනම් සේන මහත්මයාට මෙන්නම් තවදුරටත් මේ සාකච්ඡාව තවදුරටත් විවෘත කළා කරලා අපි අනිත් අයව සහභාගී කරගෙන මේ මේ කාරණාවලනොත් තව ඒ අය දන්න කාරණා වලින් තමයි මේ සාකච්ඡාව දිග දිගට ගෙන යන්නේ කියලා මම වෙන සේන මහත්මයාට යොමු වෙන තේරුම් ගන්නයි. තෙරුවන් සරණයි ආරි මහත්තයා බොහොම ස්තුතියි ඒ වගේම ආරි මහත්තයා ගොඩක් හොඳට කරුණු ගොඩක් පැහැදිලි කරලා දුන්නා මගේ මම මේ කතා කරන්නේ මගේ දැනුම ගැන දැනුමයි මම මේ කතා කරන්නේ ඉතින් මෝහය ගැන මට මම කියවලා තියෙන විදිහට මොහය කියන්නේ නොපෙනෙන ගතිය කියලා. ඒ කියන්නේ නොපෙනෙන ගතිය කියන්නේ සත්‍ය ස්වરૂපය පේන්නේ නැති ගතියයි. මේ මොහය කියලා කියන්නේ. දැන් උදාහරණයක් ගත්තොත් අපි දැන් අපි මඩවලක් ගත්තොත් ඒ මඩවලේ වතුර හොඳට පැහැදිලි නම් ඒක අපි අඩියේ තියෙන මොකක් හරි මණිකක් හරි මොකක් හරි ගලක් හරි හොඳට පේනවා. නමුත් මේ මඩවල කැලැත්තුවොත් මේ මත කරැත්වීම නිසා අපිට ඒක පේන්නේ නැතු යනවා. ඒතර මේ පේන්නේ නැති ගතිය තමයි මේ මෝහය කියලා කියන්නේ. ඒ වගේ අපේ තියෙන අකුසල් නිසා අපිට මේ දුකටපත් වෙන හේතු පේන්නේ නැහැ. මේක මේ මේකෙන් මට දුකක් වෙනවා, මේකෙන් මට පීඩාවක් වෙන්නේ කියලා තේරෙන්නේ නැතිකමයි මේ මෝහය කියලා කියන්නේ. ඒක දැන් බුදුහාමුදුරෝ දැන් මෙතෙන්දී මේ සතර අගති විස්තර කරද්දී බුදුහාමුදුරෝ මුලදීම ඡන්දය ගත්තා ඊට පස්සේ ද්වේෂය බය ඊළඟට මෝහය ඉතින් මේක එක්තරා විදිහකට බුදුහාමුදුරෝ ඒ විදිහට කිව්වේ ඉතින් දැන් අපිට තේරෙනවා මෝහය මුලට එන්න ඕනේ කියලා. නමුත් එහෙමනම් අපිට හිතෙනවා ඇයි බුදුහාමුදුරුවෝ මෝහය මුලට දැම්මේ නැත්තේ? බුදුහාමුදුරන්ට වැරදිලාද කියලා සමහර වෙලාවට හිතෙන්න පුළුවන්. නමුත් අපි දන්නවා බුදුහාමුදුරන්ට කවදාවත් වැරදින්නේ නැහැ. අපිට වැරදුනොත් මිසක්. ඒකෙන්ද අපිට මේක තව ටිකක් හිතන්න ඕනේ මේ ප්‍රශ්නේ මොකද? ඇයි මේ බුදුහාමුදුරෝ මෝහය අගට දැම්මේ මෙතනදී? මුලට නොකිය. එතකොට ඇත්ත වශයෙන්ම මට හිතුනේ නම් දැන් මෝහය ඇති වෙන්නේ අර කැළඹිල්ල නිසා මෝහය ඇති වෙනවා. ඉතින් මෝහය නිසා ඊළඟට ඉස්සරහ තවත් ඒ නිසා අපිට ගන්න ශක්තියක් තැම්පත් වෙනවා. ඒ මොකද අකුසල ශක්තිය. ඒ අකුසල ශක්තිය නිසා තමයි ඊළඟට තවත් මේ ඡන්දයක් වැඩ කරන්නේ. දැන් ඡන්දේ කියන එක මම තේරුම් ගත්තේ මොකක් හරි අනාත්ම සිද්ධියක්. ඒක මොකක් හරි දැන් අපි ගත්තොත් ද ළමයි දෙන්නෙකුට අර එක බෝනික් එකම බෝනික ළමයි දෙන්නෙකුට දකින්නකොට ඒ ළමයා එක ළමයෙක් ළඟ තියෙන ශක්තිය නිසා ඒ ළමයට උහුල ගන්න බැරි වුණා. නමුත් අනිත් ළමයට ඒක උහුල ගන්න පුළුවන් වුණා. ඒතකොට ඒ ශක්තිය විශේෂ දෙකක් තමයි ඒ ළමයි දෙන්න අතර තියෙන. ඒ වගේ අපි ළඟ තියෙන ශක්තිය නිසා අපි යමක් දැක්කහම ඒකට ඇලෙනවා. එහෙම නැත්නම් ඒකට එක තරහ වෙනවා. ගැටණයක් වෙනවා. මේ ඇලීමයි ගැටීමයි දෙක තමයි මේ අපිට මේ ප්‍රධාන වශයෙන්ම අපිට පාඩු වෙන්නේ කියන අපිව වැරදි මගේ යවන්නේ මේ ඇලීමයි ගැටීමයි. එතකොට ඇලීමයි ගැටීමයි ඇති වුණ කොහොමද කියන බැලුවොත් ඒක අපි ඇතුලේ තියෙන ශක්තිය විශය ඒ ශක්තිය ඉබේම ක්‍රියා වෙනවා. නමුත් මේ ක්‍රියා වෙන එක ඇති වුණේ අර මෝහය නිසා ඇතිවෙච්ච ඒ මෝහය තමයි ශක්තිය මතු කළේ ශක්තිය දුන්නේ. මොකද ඒ ශක්තිය තමයි ඊළඟට ඡන්දය කියලා ඇති වුනේ. එතකොට ඒකයි මට තේරුණ දැන් මෝහය බුදුහාමුදුරුව අකට මෙතන දාන්න හේතුව මෝහය ඇති වෙන්නේ අර කැළඹීම නිසා තමයි. නමුත් ඒ කැළඹීමෙන් ඊට පස්සේ මෝහයෙන් අපි තව වචන කීපයක් දන්නවා අවිද්‍යාව කියලා. අවිද්‍යාව කියලා තියෙන වචනයක්. මොකද අවිද්‍යාව කියන එකයි මෝහයයි එකමත කියන එක ගොඩක් තැන්වල ගොඩක් පොත්වල සඳහන් වෙලා තියෙනවා. ඒ කියන්නේ රේණුකානේ චන්දවිමල හම්තුරාන්ගේ සමහර තැන්වල තියෙන මෝහයයි අවිද්‍යාවයි එකමද කියලා දැන් එකම වගේ කියන එක. එතකොට අපි දන්න අවිද්‍යාව කියන එක නම් බුදුහාමුදුරුවෝ මුලට දාලා තියෙන්නේ. මොකද අවිද්‍යාවෙන් තමයි ඔක්කොම මතුවෙන්නේ. එතකොට මෝහය කියන එක නොපෙනෙන ගතිය කියලා අපි ගත්තොත් ඒක එක්තරා මේ අනාත්ම සිද්ධියක්. තව උදාහරණයක් ගත්තොත් දැන් අපි drive කරනකොට ඒ fog එකක් තියෙනවා නම් ඒක visibility අඩුයි visibility අඩු වෙනකොට පේන්නේ නැහැ පේන්නේ නැති හින්දා අපි යන පාර පේන්නේ නැහැ මොකද මට එක සැරයක් ඕක වුණා මම highway driving කරනකොට එක සැරයක් fog එකක් ඇවිල්ලා මම drive කරනකොට මම අනිත් කාර් එකක් follow කරගෙන ගියා පස්සේ මම වැරදි exit එකකින් exit වුණා ඉතින් වැරදි මාර්ගය යන්න හේතුවනේ අර නොපෙනෙන ගතිය නිසා. ඉතින් අවිද්‍යාව කියන්නේ මට මේ නොදැනීම කියන එක. අරක නොපෙනීම කියලා ගත්තොත් මෝහය අවිද්‍යාවට අපිට කියන්න පුළුවන් නොදැනීම. අපි දන්නේ නැහැ මේක මෙහෙම වෙනවයි කියලා. ඒ විදිහට දැන් බුදුහාමුදුරන්ගේ දේශනාවල අපි ගොඩක් හොඳට බැලුවොත් තේරුම් ගත්තොත් බුදුහාමුදුරේ ඒ දැන් මේ සතර අගති බුදුහාමුදුරුවෝ කියලා දීලා කියල් කිව්වේ සිකාල කියන ඒ තරුණයෙකුට ඒ ගෘහපතියෙකුට. ඉතින් මේ සිකාල කියන තරුණයාත් බුදුහාමුදුරුවෝ යමක් දේශනා කරන්නේ දැන් අපි දේශනා කරනවා වගේ නෙවෙයි. අපි නම් ඉතින් කටට එන දේ කියනවා. බුදුහාමුදුරුවෝ එක්තරා පිළිවෙලකට එක්තරා මාර්ගයක් පෙන්නනවා ඒ ඒ ඒ තරුණයාට එක මාර්ගයක් පෙන්නවා එයාට ජීවිතයේ ජීවිතයෙන් එයාට සැනසෙන්න ඉතින් මාර්ගඵල ලබන්න පුළුවන් උනේ ඒ එක්තරා පිළිවෙලකට ගිය නිසා ඉතින් ඒ වගේම තමයි අනිත් තැන් වලත්. ඉතින් මම හිතනවා මම මේ සාකච්ඡාව යොමු කරන්න කැමති අනිත් තැනටත් ඇයි මේ බුදුහාමුදුරෝ මේ විදිහට කිව්වේ මේ මෝහය අගට දැම්මේ නමුත් මෝහය තමයි මුලකට මුලට දාන්න ඕනේ කියන එක. ඒ වගේ ප්‍රශ්න මට මතුවෙච්ච ප්‍රශ්න. ඒ ගැන පොඩ්ඩක් විසඳලා කතා කරන්න කියලා මම ආරාධනා කරනවා අපේ චිත්‍රා රාජපක්ෂ මහත්මියට තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සේන මහත්මයාට සාරි මහත්මයාට හැම දිනාටම කරුණු මම හිතන්නේ කියුණා සේන මහත්මයා කියපු විදිහට මමත් ඇත්තටම දැනට තේරුම් අරගෙන තියෙන්නේ මෝහයත් අවිජ්ජාවත් එකමයි කියන එක වගේ. ඉතින් මොකද මේ වචනේ අපිට හුරු නිසා ඒක ගැන අපිට තේරුම් ගන්න පුළුවන් සූත්‍ර රාශියක්ම තියෙනවා. අවිද්‍යාව කියන එක අපි සාමාන්‍යයෙන් සුත්තමේ වශයෙන් අපි දන්නා චතුරාර්ය සත්‍ය නොදැනීම කියලා. එතකොට ඒ විදිහට දැන් අපි බුදුදහමේ තථාගතයන් වහන්සේ හැම දෙයක්ම අපිට තේරුම් ගන්න කියලා තියෙන්නේ හේතු ඵල දහමක් විදිහටනේ. යම්කිසි හේතුවක් නිසා මේම වෙනවා. එතකොට පටිච්ච සමුප්පන්න බව තමයි අපිට දකින්න කියලා තියෙන්නේ. ඒ අනුව මේ සංයුතනිකායේ අවිජ්ජා සූත්‍රයේ අවිජ්ජාවට හේතුවක් තියෙනවා කියලා. ඒ අවිජ්ජාව කියන එක මේ නොදැනීමට හේතුව තමයි පංච නීවරණ. පංච නීවරණ කියලා කිව්වහම අපි දන්නවා කාමච්ඡන්ද, ව්‍යාපාද, උද්ධච්ච, කුච්ච, විචිකිච්ඡා, තීන මිද්ද කියන පහ. දැන් මේ දේවල් වචන වශයෙන් නොගෙන තමන්ගේ හිත තුලින් බැලුවොතින් අපිට තේරෙනවා ඇත්තටම ඇත්ත නොපෙනෙන්නේ මේ දේවල් වල අපි ඇලිලා ගැලිලා අර අභිනන්දති අභිවදති අච්චෝසාය තිට්ඨති කියනවා වගේ ඇලිලා ගැලිලා ඉන්න නිසා අපිට ඇත්ත පේන්නේ නැහැ. ඇත්ත දකින්න උවමනාවක් නැහැ කියලා. ඉතින් ඒ සූත්‍රයට අනුව ඇත්තටම දැන් පංච නීවරණ වලට හේතුවක් වෙනවා. පංච නීවරණ ඇති වෙන්නේ කාමච්ඡන්ද ව්‍යාපාදාදී දේවල් ඇති වෙන්න හේතුව කියලා දක්වන්නේ ත්‍රිවිධ දුස්චරිතය. කියන්නේ කාය, වචී, මනෝ දුස්චරිත කියන එක. මේ විදිහට කාය දුස්චරිත, වචී දුස්චරිත, මනෝ දුස්චරිත ඇති වෙනකොට ඒකටත් හේතුවක් තියෙනවා. එහෙම ඇති වෙන්නේ ඉන්ද්‍රිය අසංවරකම. ඒ විදිහට හේතු හේතුන් දිගට දෙනකොට ඉන්ද්‍රිය අසංවරකමට හේතු වෙන්නේ සිහි මුලාවෙන් වැඩ කිරීම අසති අසම්පජඤ්ඤ කියන එක. ඊළඟට සිහි මුලාවට හේතුව අයෝනිසෝ මානසිකාරය. ඒ කියන්නේ අපි අපි දෙයක් දකින්නකොට අපි ඒ ගලන විදිය වැරදි වුනහම ඒ කියන්නේ සාමාන්‍යයෙන් තථාගතයන් වහන්සේ අපිට දේශනා කරලා තියෙන්නේ සමුදය අස්තංගමය දකින්න. කොතනද ඇති වෙන්නේ? කොහොමද නැති වෙන්නේ කියන එක දකින්න උත්සාහ කරන්න කියලා. තේරුම් ගන්න නෙමෙයි මේ දේ දකින්න උත්සාහ ගන්න කියලා. ඒකට අපි පටන් ගන්න තැන නොදැක්කීම නිසා තමයි කියලා තියෙන්නේ මේ සිහිමුලා වෙලා වැඩ කරන්නේ කියන එක. ඊළඟට අයෝනිසෝ මානසිකාරයටත් හේතු වෙන්නේ ඒකට හේතුවක් තියෙනවා. ඒකට හේතුව අසද්ධාව කියලා. එතකොට අපි ශ්‍රද්ධාව කියන්නේ මොකද්ද කියන එක දැනගන්න ඕනේ. ඒක උන්වහන්සේම දේශනා කර තියෙන්නේ. සද්ධාති තථාගතස්ස බෝධින් කියලා. බුද්ධත්වය බුදු ඇත්තටම බුද්ධ ධම්ම සංඝ තුනම අපි ගන්න ඕනේ. නමුත් බෝධිය ගැන බුද්ධත්වය ගැන අවබෝධයක් නැතිකම අසද්ධාවට හේතු වෙනවා කියන එක තමයි දක්වලා තියෙන්නේ. ඊළඟට එහෙම ඒකටත් හේතුව සද්ධර්ම ශ්‍රවණයක් නැතිකම. අසද්ධම්ම ශ්‍රවණ. සද්ධර්ම ශ්‍රවණයක් නැතිකම නිසායි ඒ අසද්ධාව වෙන්නේ කියලා. දැන් මේ දේවල් අපිට තේරුම් ගන්න පුළුවන් අපි තුලින්ම ඇයි මේ ටික දිනක් විතරක් මෙහෙම එකතු වෙන්නේ? අපිට අනිත්‍ය ගැන කතා කරන්න උවමනාවක් නැහැ. නමුත් මේ මේක නිසා නේද කියලා. දැන් ඩොක්ටර්වත පටන් ගන්නකොටම කිව්වා. ඉතින් ඇත්තටම මේ අසත් ධම්ම ශ්‍රවණය නැත් ඒකට හේතුව මොකද්ද? අසත් පුරුෂ ආශ්‍රය. නියම කල්යාණ මිත්‍ර ආශ්‍රයක් නැතිකම. ඉතින් අපි දැන් කතා කරේ මෙහෙම කල්යාණ මිත්‍රයෝ එකතු වෙලා කතා කරනවා කියනකොට අපිටම තේරෙනවා දැන් මේ කල්යාණ මිත්‍ර මේ විදිහට කතා කරනකොට කොහොමද අපේ ಗುಣධර්ම වැඩෙන්නේ කියලා. මේ වෙලාවේ අපේ පංච නීවරණ වැඩෙන්නේ නැහනේ. ඉතින් ඒ වගේ ඒ විදිහට තේරුම් ගන්නකොට අපිට තේරෙනවා මේ කල්යාණ මිත්‍ර ආශ්‍රය තමයි මුලම කඩිය විදිහට බුදුරජාණන් වහන්සේ දක්වලා තියෙන්නේ. කල්යාණ මිත්‍රෙක් නිසාමයි සද්ධර්ම ශ්‍රවණයට යොමු වෙන්නේ. සද්ධර්ම ශ්‍රවණයට යොමු වුණොත් තමයි කෙනෙකුගේ ශ්‍රද්ධාව කියන එක ඇති වෙන්නේ. ශ්‍රද්ධාවක් ඇති වුණොත් තමයි නියම විදිහට හිතන්න යෝනිසු මානසිකාරය කියන්නේ පටන් ගත්ත ස්ථානය සමුදය දකින්න උනන්දු වෙන්නේ. එහෙම සමුදය දැකපු දකින්න පුළුවන් වුණාම සිහි මුලාවෙන් වැඩ කරන්නේ දේවල් දෙයක් වෙනකොට සිහියෙන් බලන්නේ සතියෙන් බලන්නේ සතියෙන් දකිනවා මේක මෙහිම නේද උනේ දැන් අපි හිතමු යම් කිසි විදියක දැකීමක් හෝ ඇසීමක් හෝ යම් කිසි විදියක මේ පංචේන්ද්‍රයන්ගෙන් ආපු අරමුණක් නිසා යම් කිසි දුකකටපත් වුණා නම් ඒ දුක දුකකටපත් වුණු ගමන්ම Taman දුකේ ඉන්න බව දැනගන්නේ සතියෙන් ඒ දුකට හේතු උනේ මොකද්ද? කොතනද පටන් ගත්තේ? මේ ස්පර්ශයෙන් ඇති වුණු පටන්ගත් දුක දකින්න පුරුදු වෙනවා. එහෙම දැකපු කෙනෙක්ගේ ඉන්ද්‍රිය අසංවර වෙන්නේ නැහැ. මොකද ඉන්ද්‍රියන් තුලින් මේ දේ වෙන බව දැක්කහම ඒ ඒ වැනි පුද්ගලෙක් ඉන්ද්‍රිය සංවරයටපත් වෙනවා. ඉන්ද්‍රිය සංවරයටපත් වෙන කෙනෙක් ත්‍රිවිධ දුෂ්චරිත කරන්නේ කයෙන් වචනයෙන් මනසෙන් ඒ දුෂ්චරිත කරන්නේ ඒ දුෂ්චරිත නොකරනකොට භාවනාවට අපි දන්නවා භාවනාවකට වාඩි වුණාම පංච නීවරණ වලින් අපේ හිත වෙලා ගන්නෑ කාමච්ඡන්දය ව්‍යාපාදේ වගේ දේවල් එන්නේ අපේ හිත ත්‍රිවිධ දුෂ්චරිතයෙන් පිළිතුරු වෙන නිසායි ඒ විදිහට පංච නීවරණයන්ගෙන් මිදෙන හිතකට හරි දේ දකින්න පුළුවන් වෙනවා. ඉතින් එතන තමයි මේ අවිජ්ජාව නැති වෙන තැන කියලා ඒ සූත්‍ර එක සූත්‍රයකට අනුව තථාගතයන් වහන්සේ පැහැදිලි කරලා තියෙනවා. තෙරුවන් සරණයි. හරි මහත්තයා. ආ තෙරුවන් සරණයි. අතවශ්‍යම තේන මහත්මයාත් දැන් චිත්‍ර මහත්මයාත් තමයි මේ දැන් මේ අපේ මාතෘකාව තව තවත් ඉතාම පැහැදිලි ලෙස විවෘත තත්යකට පත් කළා අපි දැන් අර දලොත් මහත්මයා මුලින් සඳහන් කරපළති මේ මෝහය කියන කතා කරනකොට අපිට සෑහෙන වැදගත්කමක් දැනෙනවා මේක හැම හැම හැම අතටම මේක අපිට ගෙන යන්න පුළුවන් අපි දන්න ධර්ම කරුණු අපි ඉගෙනගත්ත ධර්ම කරුණු ගොනු කරලා මේ මෝහය කියන මාතෘකාව යටතට ගන්න පුළුවන් අපි දන්න හැම දෙයක්ම ඔය කියන එක. ඉතින් අපිට පැහැදිලිව පේනවා දැන් මිත්‍ර මාත්‍රේ බොහොම පැහැදිලි විදිහට මේ අංගුත්තර නිකායේ තියෙන අවිජ්ජා සූත්‍රය ආශ්‍රයෙන් කොහොමද මේ මේ අවිද්‍යාවට හා විද්‍යාව විමුක්තියට හේතු වන කරුණු කොහොමද මේ කියන එක පැහැදිලි කළා පංච නීවරණ ධර්ම තුලින් අපිට බලපාන්න හැටි එහෙම කියලා ඉතින් ඒකම අපිට ලොකු ගැම්මක් ඇති වුණා මේක තවදුරටත් මේ මේකට කතා කරන්නේ. එහෙනම් මම දැන යොමු වෙනවා ගන්ධ දිසානායක මහත්මයා ඔබතුමිය කොහොමද මේ මෝහය ගැන වටහාගෙන ඉන්නේ ඔබතුමියට සඳහන් කරන්න තියෙනවද මේ ගැන යමක් තේරුම් ගන්නයි. තේරුම් ගන්නයි සීල මහත්මයා ඇතුළු සියලු දෙනාටම ඇහෙනව නේද මාව? ඇහෙනවා ඇහෙනවා කියන්න. ආ දැන් අවිද්‍යාව කියලා කියනකොට මෝහය කියලා කියන්නේ අවිද්‍යාවටම තමයි. මාත් මේ වෙන මහත්ය කිව්ව වචන පිළිගන්නවා මමත් මේ වේරුකාණී නායක ස්වාමීන් වහන්සේගේ පොත්වල බොහෝම තැන්වල දැක්ලා තියෙනවා මේ දෙකේ වෙනසක් නැහැ දෙකම කියන්නේ මේ කියන්නේ අඳුරු පටලයකින් වගේ වහන ගතියක් තියෙන්නේ අවිද්‍යාව කියන එකේ. ඒකේ ආලෝකයක් නැහැ ඒකේ පෙන්වන්නේ නැහැ අඳුරක් තියෙන්නේ කියන එක. ඉතින් දැන් කියන්නේ ඒ වචන තේරුම එකයි දෙකම දෙකේම එක තේරුම කියන්නේ. එතකොට මේ අපි මේ ගමන යන්නේ අවිද්‍යාව හේතු කොටගෙන අවිද්‍යාව නිසායි මේ අපි සංසාරේ මේ තරම් දුර ගමනක් තවමත් ඉතින් මේ වැටි වැටි යනවා. එතකොට මේ මේක දැන් මේකට හේතු දැන් මේ කියන්නේ අපේ කවුද චිත්‍ර මහත්මිය කොහොම විස්තර කරා මේකටත් ආහාරයක් තියෙනවා අවිද්‍යාවත් නිකම්ම පටන් ගන්න එකක් නෙමෙයි ඒකේ ආහාරය තමයි පංච නීවරණ පංච නීවරණ වල ආහාරය තමයි ත්‍රිවිධ දුස්චරිතය ඉතින් ඒ විදිහටම දැන් මම ඒක නැවත කියන වැඩක් නැති ඒ ටික කිව්වනේ ඒ එතකොට අවසානයේ එන්නේ අසත්පුරුෂ ආශ්‍රය නිසායි මේ දේ සිද්ධ වෙන්නේ. මේ අවිද්‍යාවට අපි වැටෙන්නේ දැන් මේ අනුලෝම ප්‍රතිලෝම විදිහට බැලුවහම දැන් අපි පල්ලෙහා ඉඳලා උඩට යනකොට මේ මේ මෝහය කියන මේ භයානක తත්වය ඇති වෙන්නේ අසත්පුරුෂ ආශ්‍රයෙන්. එතකොට අපි කල්යාණ මිත්‍ර සේවනයේ තමයි අපි දැනගන්න ඕන. කවුද කල්යාණ මිත්‍රයා? කල්යාණ මිත්‍රයෝ ඇත්ත වශයෙන්ම සොයා ගැනීමත් හරිම අමාරු දෙයක්. ඒක ලේසි නැහැ. මිත්‍රෙක් වෙලා ඉන්න ඕන තව කෙනෙක්ගේ කල්යාණ ගුණධර්ම තේරුම් ගන්න. තමන් අකල්යාණ මිත්‍රෙක් නම් තමන් බොරු කියනවා මේ පංච දුස්චරිතේ හැසිරෙනවා නම් කල්යාණ ගතිගුණ තේරුම් ගන්න බෑ. තමන් සිල්වත් වෙලා ඉන්න ඕන. එතකොට පළවෙනියෙන්ම කිව්ව මේ පංච නීවරණ කියලා. මං කැමති ටිකක් අන්නේ ඒක ගැන එක එක කියවුවදේම කියන එක නෙමෙයි මේ අලුත් දෙයක් අපි ඉගෙන ගන්න කතා කරොත් හොඳයි කියලා මට හිතෙනවා. පංච නීවරණ කියන්නේ කාමච්ඡන්ද, ව්‍යාපාද, සීනමිද්ධ, උද්ධච්ච, කුක්කුච්ච, මුචාදිතිය. එතකොට අපිට මුලින්ම කියලා දෙනවා අභිධර්ම පාඩමෙත් අපි කරා ගසකට මුලක් ඕන. නැත්නම් ඒ ගස පැලවෙන. ඒ ගසට මුලක් අවශ්‍යයි. ඒ වගේම අපි මේ සසර ගමනේ යන්නේ මේ මුල් තුනක් තියෙනවා අපිට. ඒ කියන්නේ ලෝභ, ద్వේෂ, මෝහ. ලෝභ, මෝහ, ద్వේෂ, මෝහ, මෝහ, මෝහ. මේව තමයි අකුසල් මුල්. මේකෙන් තමයි මේ අපි මේ සත්වයා කියන මිනිසයා කියන ගහ කෙලින් හිතවලා මේ ගමන යවන්නේ මෙන්න මේ තුනේ. ඕකේ. හොඳ පැත්තකුත් තියෙනවා. අලෝභ, දෝෂ, අමෝහ. ඒකෝට මෙතෙන්ටත් මේ මුල් වෙලා තියෙනකද්ද මෝහය. විෂ මෝහ කියන්නේ අකුසල් මුල් තුන. ඒ එතකොට මේ මෝහය කොහොමද අපි ප්‍රහාණය කරගන්නේ? දැන් අපි මෝහය ඇති වෙන හැටි අහගත්තා. මෝහය අපි ප්‍රහාණය කරන හැටි තමයි අපි දැන් මේකෙන් දැනගන්න ඕනේ. ඒ කියන්නේ ආදීනව ආස්වාද ආදීනව නිස්සරණේ. දැන් අපි දන්නවා මේ මෝහයෙන් ගිහිල්ලා අපිට පිළිපැටලි මේ දුක් විඳ විඳ යන්නේ ඒ ආස්වාදයේ ආදීනවේ දන්නවා දැන් ආස්වාද කියන්නේ පංචකාම දුස්චරිතේ බෝල යෙදිලා එක එක්කෙනාට එක එක ප්‍රමාණ වලට ඒක හේතුවක් වශයෙන් අපි දන්නවා අපි මේ දුකක වැටලා ඉන්නේ. ඒක තමයි ආස්වාද ආදීනවේ. දැන් අපිට අවශ්‍ය කරන්නේ මේක නිස්සරණය. ඒකෝට මේකේ නිස්සරණය අපි හොයාගන්නේ කොහොමද කියන එක තමයි අවශ්‍ය කරන්නේ. දැන් මෙතන ඉන්න අය කොමල්ල මං හිතන්නේ භාවනා කරන අය. භාවනා කරන කෙනෙකුට කොහොමද මේ පංච නීවරණ ධර්ම මේ පහ අපි භාවනා කරනකොට කොහොමද මෙව්වා දැන් උඩට එන්නේ. එතකොට මේක කොහොමද අපි යටපත් කරගන්නේ කියලා. අපේ ඉස්සෙල්ලාම අපි දැනගන්න ඕන අපිට අනුශය කෙලස් කියලා තියෙනවා. අනුශය කෙලස් කියන්නේ මේ යටපත් වෙලා අපි මේ සංසාර දිගටම කරගෙන ආපු දේවල් අපේ අපිට බැක්පැක් එකක් තියෙනවා කියලා හිතා ගන්න අර පුංචි ළමයි කරේ දාගෙන යනවා වගේ. ඒ වගේ එකකට මේක පැක් වෙලා තියෙනවා. හරියට කම්පැක්ට් ඩිස්ක් එකක් වගේ. හිතිය ගමන් ඒගොල්ලෝ නිදාගෙන ඉන්නේ. ඒගොල්ලෝ ඇක්චුලි they are dormant. ඒගොල්ලෝ මේ නිදි ගැන්විලා ඉන්නේ. මොනෝ තම ඒ වෙලාවට කොයි එක ඉදිරියට එනවද දන්නේ උඩට එනවා. ඒ ඒ මට්ටමට ඇවිල්ලා ඒ අනුශය අවස්ථාවේ ඉඳලා ඔන්න උඩට මට්ටමට එනවා. උඩ උඩට එනවා. ඒ තමයි මේ කියන්නේ පරිඋත්ථාන අවස්ථාව. ඒ එතෙන්දි තමයි ඒක තමයි අපි යටපත් කිරීමෙන් මේ මේ නීවරණ පහ කාමච්ඡන්ද ව්‍යාපාද අපි ප්‍රහාණය කරන්නේ කරලා ඒක යටට කරගෙන නමුත් එතනින් ගැලවිච්ච ගමන් ආයි එළියට එනවා ඊළඟට මොකද්ද වෙන්නේ එතනින් අද කරගෙන අපි දැන් භාවනා කරගෙන ඉන්නවා ඒ වෙලාවට අපිට සිහිය සතිය හරියට තියුනේ නැත්නම් එතනින් ආයෙ උඩට එනවා. එතනින් උඩට ආපුහම තුන්වෙනි අවස්ථාව තමයි මේකට කියනවා මේ කියන්නේ වට තුනක් කියලා හිතන් එතෙන් තමයි විතික්කම කෙලස් කියන්නේ. අන්න ඒක තමයි භයානක தත්ත්වය. දැන් මේ අවස්ථාවේදී අපි මෙතන කතා කරන අවස්ථාවේදී අපිට විතික්කම කෙලස්වත් මේ කියන්නේ විතික්කම කෙලස් ඥාන කෙලස් මේ කියන්නේ තියනවද නැද්ද කියන එක කාටවත් කියන්න බෑ. කාගවත් හිතක් කාටවත් කතා හොයන්න බෑනේ. ඒ නිසා දැන් ඒ අවස්ථාවට එනකොට අපි මේක පාලනය කරගන්න ඉගෙන ගන්න ඕන ඒක තමයි පාලනය වෙන්නේ මේ කියන්නේ භාවනාවෙන්. එතන භාවනාවෙන් පාලනය වෙනවා කියන්නේ සමතෙන්. එතකොට දැන් අපි ඉගෙනගෙන තියෙනවා සීල සමාධි අපි ඉන්නේ මැද එකේ. ඒක අපි කඩාගත්තොත් ඒක ඒකට අපි යොමු වෙන්නේ නැතුව අපි කොහොම හරි උත්සාහ කරලා පුරුදු වෙලා සමතය හරිගස්ස ගත්තේ නැත්නම් අර වීතික්කම අවස්ථාවට ගියොත් එතකොට අර දැන් කියන්නේ ඥාන කියන්නේ ඔබ්සෙෂනල් ඩිෆයිල්මන්ට් කියන එක. දැන් මෙතෙන්ට ඇවිල්ලා උඩට එන්නේ ට්‍රාන්ස්ග්‍රෙෂනල් කියන එක. වීතික්කම. වීතික්කම අවස්ථාවට එනකොට අපි රටේ සිවිල් නීතිය කඩලා තියෙනවා. එතනින් අපිට දඬුවම් ලැබෙන්න පුළුවන්. අපි මෙලවට කරදරයක් ඇති කරගන්නවා. තරහකාරයෝ, වැරදිකාරයෝ නොයේ කොටත් අපි කර්මයක් සකස් කරගන්නවා. දැන් මේකට අවශ්‍ය කරන්නේ දැන් අපි පල්ලෙහින් ලවුඩට ගියේ. අනුශය කෙලෙස්, පරිඋත්ථාන කෙලෙස්, පීතික්කම කෙලෙස්. ඔය අවස්ථාවල් පරිඋත්ථාව, පීතික්කම අවස්ථාව, අනුශය අවස්ථාව. එතකොට දැන් මේක අපි ප්‍රහාණය කරන්න අපි පටන් ගන්න ඕන සීල සමාධි ප්‍රඥා කියන ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඉස්සෙල්ලාම අපිට පටන් ගන්න පුළුවන් අපි තාම ලෝකෝත්තර වෙලා නැහැනේ. මම දන්නේ එහෙම මට යන්න පුළුවන්. තාම එතකොට අපිට තියෙන්නේ උතන දෙකක් තියෙනවා මට මේ වෙලාවේ වචනේ නැහැ. මා කෙරෙහි අනුකම්පා කරන්න. මට මේ මං කියලා ඇති ඊට කලින් මට රෝගයක් තියෙන කෙනෙක් කියලා හිතන් ඒකයි සමහරක් වෙලාවට මට මේ සිංහල කතා කරනකොට ඉංග්‍රීසි වචන කියන ඉංග්‍රීසි කතා කරනකොට සිංහල වචන කියනවා මේ මට අනුකම්පා කරන්නේ නිසා එතන අර දසවස්තුක සම්මාදිට්ඨියක් තියෙන්නේ අපිට මට ඒ වචනේ නෑ දැන් අන්න ඒක අපි පුහුණු කරන්න ඕන අපි දන් දීම් එතකොට මව්පියන්ට සැලකීම් මේ කියන්නේ ඒ වගේ 10ක් තියෙනවා ඒ දේවල් අපි පුහුණු කරගෙන යනකොට අපි සීලය. එතකොට අපි පංච දුෂ්චරිතයෙන් ඈත් වෙන්න ඕන. පංච දුෂ්චරිතය කියන්නේ කියන්නේ සතුන් මැරීම, කියන්නේ සතුන් මැරීම පමණක් නෙමෙයි කිසිවක් කිසි කෙනෙකුට කායික මානසික වදයන් නොදෙන්න. එතකොට හොරකම් සොරකම් කිරීම, කාමේ වර්ධවා හැසිරීම, බොරුව, කේලම, මුසා පරස වචන, හිස් වචන අනිත් එක මත්පැන් පාවිච්චි කිරීම මත් හරි ඩ්‍රග්ස් හරි මොනවා හරි ඒ වගේ ගන්න ආකාරයට දේවල් නොකිරීම ඔන්න පංච දුස්චරිතයෙන් ඈත් වෙනවා ඊට ඉස්සෙල්ලා අපිට අවශ්‍ය කරනවා අපිට අර කිව්වා වගේ කල්යාණ මිත්‍ර සේවනයේ ඒතනින් තමයි අපි එන්නේ කල්යාණ මිත්‍රය සමහරක් වෙලාට දෙමව්පියෝ වෙන්න පුළුවන් ඊට වඩා ලොකුම කල්යාණ මිත්‍රය තමයි අපේ බුදුරජාණන් වහන්සේ ඒ අනුගමනය කරගෙන එනකොට අපි සිල්වත් වෙනවා සීලේහි පිහිටපු එක්කිනා එතනින් නතර වෙන්නේ නැහැ. එයා උත්සාහ කරනවා. මේ පංච දුස්චරිතයෙන් මිදෙනවයි කියන්නේ ලේසි නැහැ ගිහි කෙනෙකුට. කොහොම හරි කොතනක හරි කැඩෙන වෙලාවල් තියෙනවා. ඒවවා ගැන අපි වග බලා ගන්න ඕන. අපි මේ මේ දුර ගමන ඇවිල්ලා තියෙන ඒවවා කඩ කඩ ආපු නිසානේ. අපි අන්න වීතික්කම කෙලස් දැන් අපි අපි භාවනා කරන්න ඉඳ ගන්නවා. මේ වෙලාවට දැන් මේ වෙලාවේ හිතන්න බලන්න මෙතන ඉන්න ඔක්කොම අල්ලා. ඔය නරකම අකුසල් දෙක අපි නෑ නේද අපිට? ඒ කොටස් දෙක. කයෙන් වචනෙන් කරන අකුසල් වලින් අපි මිදිලානේ. අපිට දැන් තියෙන්නේ පරිඋත්ථාන. ඒ කියන්නේ හිත කොහෙද වනවද දන්නේ අන්න ඒක තමයි අරමුණක් අරගෙන භාවනා කරනකොට සමතෙන් අන්න ඒක යටපත් වෙනවා. ඒ සමතෙන් යටපත් කරගත් එක තමයි ඒක දිනු කරගෙන ධානා තත්වයට හරි හිත සමාධිමත් කරගෙන හරි විදර්ශනාවට යන්න ඕන. විදර්ශනාවේදී තමයි ඒ ලැබෙන ලැබෙන මේ මම දන්න විදිහට කියන්නේ මම වැරදි නම් අනේ කරුණා කරලා වැරදි කරන්න. Tamante එළඹෙන යම් කිසි අරමුණක් ඇත්තන් ඒක ගැන විවේචනය කරන්න යන්න නෙමෙයි. ඒක සුදුද කළුද ඒක දිගද කොටද එයා කවුද ඒ શબ્දේ මොකද්ද කොහොමද දැන් ඇස් දෙක වහගන්නේ භාවනා කරන්නේ. ඒ වෙලාවට එහෙම නැතුව ඒ එන අරමුණ දිහා බලාගෙන ඉන්නකොට සිතක කාල සීමාව චිත්තක්ෂණයයි කියලා අපි ඉගෙන ගත්තා. මේවා අපිට හරියට වටේ ඉගෙන ගත්ත පාඩම්. ඒ චිත්තක්ෂණය කියනකොට ඒක බිඳෙනවා. ඒක වැටෙනවා. ඒ වැටිලා තව සිතක් ඇති වෙනවා. මොකද සිත කියන එක රූපේ වගේ නෙමෙයි සිත කියන එකට අරමුණක් ඕනමයි. සිත සිතක් තියෙනවනම් ඒක දඟලන ගතිය තියෙනවා. එයා සිතට අරමුණු අවශ්‍යමයි. අරමුණක් නැත්නම් සිත ඒ සිත නිවන් දැකලා. මැරුණා කියලා කියන්නේ බෑ. මැරෙනකොටම මේ සිත අයින් වෙනවා. මේ සිත අයින් වෙලා තව තැනක් අල්ල ගන්නවා. කොතනක හරි මේ ලෝක 31ක් තියෙනවනේ 31කින් එය අවසාන චුතිසිතානුව කොතනකට හරි බැහැ ගන්නවා. මේක නැතර වෙන්න මේ සිත මරන්න පුළුවන් අපිට කවදා හරි අනුපාදි ශේෂ පරිනිර්වාණයෙන් අපි නිර්වාණ දැක්ක දවසට තමයි මේ සිත අපි මරලා දාන්නේ. මේක අපි ආදරෙන් අරගෙන යන්න ඕන. මේක නරකයි කියලා මෙයාට වද දෙන්න නරකයි. එයාටත් ඕන අපි මේ අපි කන්න දිදී අඳින්න දිදී ඔක්කොම සැප සම්පත් කර කර දාන මා කරගෙන මේ බණ භාවනා කරගෙන මේ යන්නේ මොකද? දාන්න. මේක නැති කරලා දාන්න. තව වචනයකින් කියනවා නම් මරණයි කියන එක තමයි. ඉතින් ඒක නරක නම් අපි කියමු මේක නැති කරන්න. ඉතින් ඒ ගමනට යන්න අපිට අවශ්‍ය කරන්නේ සීල, සමාධි, ප්‍රඥා. ඒකට අවශ්‍ය කරන මාර්ගය තමයි බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වලා දුන්නේ. දුකක් තියෙනවා දුකට හේතුවක් තියෙනවා ඒක නැති කරගන්න පුළුවන් ඒක නැති කරගන්න පුළුවන් මාර්ගය මෙන්න මේකයි මේ අපි හැම දිනම මෙව්ව කට පාඩමෙන් දන්නවා ඇති ඒ අට තමයි අපි ක්‍රමානුකූලව සීල සමාධි ප්‍රඥා කියලා එනවා. නමුත් දිහා බැලුවම නම් අටේ බුදුහාමුදුරන්ට වැරදිලා කියලා කියන මිනිස්සුත් ඉන්නවා මේ මගෙන් අහලා තියෙනවා එහෙම. සීල සමාධි ප්‍රඥා නම් මේ තියෙන ප්‍රඥා සීල සමාධි නේද කියලා. නෑ. මෙතන තියෙන්නේ අර ලෞකික මේ කියන්නේ සමාධිය. ඒක තමයි මට අර වචනේ නෑ කියලා ඉස්සෙල්ලා කිව්වේ. ඒ ලෝකෝත්තර මේ සම්මා නෙමෙයි. සම්මා කියන අපි ලෝකෝත්තර වෙන්න ඕන. මේක ලෞකික සමාධිය. ඒ අත්තනින් පටන් ගන්න අපි මේ ගමනේ ඉන්න ඕන. ඒ ගමන ඒ පිළිවෙලට අපි ආවොත් අපිට මේකෙන් නිදහස් වෙන්න පුළුවන්. ඉතින් කෙනෙක් හිතන්න එපා මේක බෑ කියලා බුදුරජාණන් වහන්සේ කවදාකවත් මිනිසෙකුට කියන්නේ කරන්න බැරි දෙයක්. හැබැයි ටිකක් මහන්සි වෙන්න ඕන. අවශ්‍යතාවයේ තියෙනවා නම් කරගන්න පුළුවන්. there's a, if there's a will, there's a way කියනවා. අපිට will එකක් තියෙනවා නම් there's a way all the time. ඒක නිසා මේක කරගන්න පුළුවන්. අපිට මේ ගමන යන්න පුළුවන්. අපි කොහොමද මේ වගේම කල්යාණ මිත්‍රයෝ වෙලා තම තමන්ගේ වෙන වැරදි තව කෙනෙක් හදලා දෙනවා. ඉන්නවා මේ වැරද්ද කරා. නමුත් ඒ ඒ අවස්ථාවල් වලදී අමනාපනම් වෙන්නේ. වරද හදලා දෙන එක්කෙනාට වැඳලා වරද පිළි අරගන්නයි තියෙන්නේ. ඒක තමයි මට පුඩා කාලේ මගේ අම්මා මට කියලා දුන්නේ. වරදක් කියලා දෙන එක්කෙනා එක තරහ වෙන්න එපා. යාට වැඳලා ඒ වරද නිවැරදි කරගන්න තමන්ගේ වරද කියලා මම හිතනවා ඒ අවවාදෙ බොහෝම හොඳයි කියලා වැඩි හිතියෝ කියන දේවල්. ඉතින් මට කියන්න තියෙන එකයි මෙන්න මේ ගමන අපි මේ විදිහට යන්න ඕන දැන් මේක අවිද්‍යාව හැදෙන හැටි චිත්‍රා රාජපක්ෂ මහත්මිය කිව්වා ඒක මේකින් නැවත කියන එක ඒ තරම් වටිනාකමක් නැහැ. ඒක නිසා මේක මේ පැත්තට අපි යන ක්‍රමය මේ. ඒ වන් සර්ණයි. ඒ වන් සර්ණයි. අපි දිලුක් මහත්මයාට යොමු වෙලා ඉමු නේද? ඊළඟට අපිට පුළුවන් නැවත සාකච්ඡා ගන්න මේ මොහේ නැගති ගමන පිළිබඳව දිලුක් මහත්මයා කල්පනා කරන විදිහට කතා කරොත්. තිරුවන් සරණයි අත් සමාවෙල තිරුවන් සරණයි මම හිතන්නේ ගොඩක් කරුණු දැනටමත් සාකච්ඡා වුණා මම මම මුලින්ම කියන්න ඕන මේ මෙතන මම හිතන්නේ ගොඩක් අය මම අදහස් කරන දේවල් ගැන දන්නවා කොයි වගේ දේවල්ද මම දන්නේ කොයි වගේ තත්ත්වයක්ද ඒ වගේ අධි වශයෙන් සම්කිසි අවබෝධයක් ඇති දැන් ටික තරමක් කාලයක් නිසා නමුත් කවුරු හරි මේ අද සම්බන්ධ වෙන කෙනෙක් නම් මේ මම මේ කලින් කතා කරපු මේ අපේ හරි මහත්මයා චිත්ත රාජපක්ෂ මහත්මිය ඒ අය මට වැඩිය ගොඩාක් මේ මේ එක්ක ධර්මයේ දන්න අය ඒක නිසා මේ සමා වෙන්න ඕන මේ මේ මං කියන ඒවා පොඩ්ඩක් පරිස්සමින් අහගන්න ඒකම මේ ඒව එහෙම <laughs> මේ පිළිගන්න එපා කියලා මං කරුණාවෙන් ඉල්ලා සිටිනවා මගේ දැනුම ඒක ගොඩක් අඩුයි ඊට වැඩිය. අපි දැන් කතා කරන්නේ අගතියට යෑම ගැන මෝහයෙන්. එතකොට මෙතනදී තව වැදගත් කරුණු කීපයක්ම ඉස්මතු වෙන එකක් තමයි මෝහයයි අවිද්‍යාවයි එකමද දෙකක්ද කියලා. මම නම් ඉතින් පොත් වල තියෙන ඒවා එහෙමව ගන්නෙ නැහැ. මට තේරෙන විදිහට මේක ඉතින් අපි මේ අපි තේරුම් ගන්න විදිහනේ මේ මාර්ගය යනකොට මට හිතෙන්නේ මෝහයයි අගතියයි මෝහයයි අවිද්‍යාවයි කියන්නේ දෙකක් කියලා. ඒ දෙකක් හැටියට තමයි මට තේරෙන විදිහට. මම මේක තේරුම් ගන්න මේ දැන් මට මේ කියන වෙලාවේ උදාහරණයක් මේවා ඉතින් මට ඉන්න උදාහරණත් බොහොම මේ බොහොම දුර්වල ඒවා මේ අහලා පහලා තියෙන උදාහරණ තමයි මේ සමා වෙන්න ඕනේ ඒවා ඒවා සමාට සුදුසු නැත්තම් දැන් උදාහරණයක් වශයෙන් දැන් මේ මෙතන ඉන්නවා මේ පූසෙක් මේ ඉන්නවා දැන් මේ පූසාට මේ උණ හැදුනොත් ඒ උණ හැදෙනවා ඒකලට ඒ ඒ පැනඩෝල් දීලා හරියන්නේ නැහැ පැනඩෝල් වලට ඒ හොඳ වෙන්නේ නැහැ ඒක මම දන්නවා එතකොට ඒක මම ඒක ගැන මට අවබෝධයක් තියෙනවා. ඒක ගැන මම දැනීමක් තියෙනවා. ඒක දන්නවා. එහෙම වෙන්නේ නැහැ කියලා. ඒක ඒක පැනඩෝල් දීලා හරියන්නේ නැහැ කියලා මම දන්නවා. ඒක මගේ විද්‍යාව. ඒතර මට ඒකට අවිද්‍යාවක් නැහැ. හැබැයි මගිනේ ඉන්න දුව අවුරුදු 10යි. එයා ඒක දන්නේ නැහැ. එයා එතකොට ඉතන අවිද්‍යාවක් තියෙන්නේ. එයා දන්නේ නැහැ ඒ පූසට මේ මේ මේ මුණ හැදුනහම පැනඩෝල් දුන්නොත් ඒක ඒක ඒක මේ නරක දෙයක් කියලා එයා දන්නේ නැහැ. ඒක ඒතකොට අවිද්‍යාව. ඉතින් මේ අවිද්‍යාව තිබුණ පළියට මෝහය ඇති වෙන්නේ නැහැ. ඒක මට හිතෙන්නේ. එතකොට දැන් අපි හිතමු මොහේ ඇති වෙන්නේ කොහොමද කියලා දැන් කොයි වෙලාවක හරි දැන් මේක මෙහෙම තියලා දැන් මම දන්නවා ඒක එයා ඒක දන්නේ දැන් කොයි වෙලාවක හරි පුසට උණ හැදෙනවා දැන් ওই උණ හැදෙන්නේ නැත්නම් ඔක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ අපි හිතමු පුසට වෙලාවක උණ හැදෙනවා දැන් මේ ළමයා ඇවිල්ලා පැනඩෝල් දෙනවා මට මන් දකින්නේ අන්න එතන මෝහය හැටියට. එතකොට මේ ඒ අපි මෝ එතනදී මෝහය එන්නේ. ඉතින් අවිද්‍යාව නිසා තමයි මෝහය ඇති වෙන්නේ. අර ඒක තේරුම් ගන්න මම මේක ඉන්නේ විතර තමයි උදාහරණ සකස් කරන් ඉන්නේ. මම දන්නේ මම බලාපොරොත්තු වෙන මේ සාකච්ඡා අවසානයේ වැරද්දක් තියෙනවා නම් ඒක මේ තේරුම් ගන්නත් මටම මේ අදහස් තුලින්. ඉතින් මේ ලෝභ ද්වේෂ මෝහ කියන ඒවා මන් තේරුම් ගන්න තියෙන විදිහට ඒවා චේතනා සම්බන්ධයෙන් එන ඒවා. මේ කියන්නේ අපේ සිතුවිලි අපි යම් යම් දේවල් ආවහම ඒ තුලින් ඇතිවන චේතනාව එක එක ලෝභ චේතනාවද ද්වේෂ චේතනාවද මොහොතේ අතර කලින් ආරි මහත්ය කිව්වා වගේ ඒවා සිටිවිලි අපේ සිතේ ස්වභාවයන් දන්නවනේ එක මම අහලා තියෙන එක වාරයක් එක යෝගාවචරයක ඇත්තටම සමින්වාස් මන්ද රහතන් වහන්සේ කෙනෙක් වගේ මට හරියට මතක නැහැ ඔක්කොම විස්තර මේ එයා මේ ලියාගෙන තියෙනවා මට එන හිතවිල්ල ලෝභ සිතවිල්ල මට එන සිතවිල්ල ලෝභ ලෝභ ද්වේෂ සිතවිල්ල ද මොහ আদি වශයෙන් ඒ එන එන සිතවිලි මේ ඒවා ලියාගෙන වර්ගීකරණය කරගෙන ඒක භාවනාවක් වශයෙන් කරගත්තා තිනදී වගේ ඒ මට හිතෙන්නේ ඒ අපි ඇතින චේතන කර්මය ඇති වෙන්නේ එතුලින් තමයි කියලාත් අපි දන්නවා ඉතින් දැන් අගතියට යෑමේදී වෙන්නේ දැන් මේ තුන මේ මොහය මෙහෙම තියෙනවා. දැන් අපි හැමෝම දැන් ඉපදිලා ඉන්නේ මේ සංසාරේ හිර වෙලා අවිද්‍යාව නිසා. and ඒ හිරවීම නිසාම අපි ලෝභ, දේශ, මෝහ චේතන ඇති කරගෙන, කර්මය ඇති කරගෙන කර්මයන් තුළින් නැවතත් ලැබිලා මේ චක්‍රේ හිර වෙලා ඉන්නවා. දැන් මෝහය දැන් මේක එකක් තමයි දැන් අපිට මේකෙන් දෙපැත්ත යන තියෙන්නේ. එක පැත්තක් තමයි දැන් මේ විදිහට මේ හිර වෙලා දැන් මේ බුදුරජාණන් වහන්සේ වගේ කෙනෙක් පහළ වෙලා මේක කියන එක අහගෙන ඉන්නේ නැතුව ඒව ගැන කිසිම තැකීමක් නැතුව ඒව අහන්නවත් කුසලයක් නැතිව ඒකෙම ගැලිලා මෝහ ලෝභ දේශ මෝහම හිර වෙලා ඒ තවදුරටත් යනවා. අනිත් පැත්ත තමයි අපි මේ ධර්මයේ යම් ආකාරයකින් සම්බන්ධ වෙලා ඒක තේරුම් ගන්න උත්සාහ කරනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ මේ ගැන ඕන තරම් සූත්‍රවල මම හිතන්නේ කියලා තියෙනවා සූත්‍රවල බණක හැම තේම තියෙන්නේ මේක. ඉතින් අපි අර ඉන්න තැන ඉඳන් කොයි පැත්තටද යන්නේ? අගතියට යනවද? මේ කියන්නේ තවදුරටත් ඔකේ හිස වෙලත් එහාට යනවද? නරකාදී වෙල එතකොට ඔය ප්‍රේතාත්මවල ඔය ගිහිල්ලා ඉපදිලා ඊළඟට මේ දුක් විඳිනවද එහෙම නැත්නම් මේක කෙලවර කරන කියන ඒ ඒ දෘෂ්ටිය ඒ විදිහට ලබා ගන්න අපිට සිද්ධ වෙනවා. ඒක හරියට යනවනම් ඉතා කෙටියෙන් කියනවා නම් අර ගොඩාක් කරුණේ කියපු දේවල්ම තමයි ඉතින් මොහයෙන් මිදෙන්න නම් දැන් අර කිව්වාගේ මුළු මූලික වශයෙන් සීල වශයෙන් ගත්තත් දැන් සිගලෝ වාදේ තියෙන සූත්‍රයේ තියෙන මේ සතර කර්මක්ලේශ වගේ දේවල් ඒ කියන්නේ ප්‍රාණඝාත අදත්තදාන ඔය කාම මිත්‍යාචාර වගේ ඈත් වෙලා ඒවා ඒවා මූලික වශයෙන් සීලය ඒ ඒවා නැතුව මේ මෝහය ලෝභ ද්වේෂ මොහ තේරුම් ගන්නවා බෑ ඒ ඒ ඒ ඒව ඒවට ඒව සකස් කරගන්න නැතුව හරියකට මට නම් හිතෙන්නේ ලෝභ ද්වේෂ මොහයක් තියෙනවද කියන එකවත් තේරුම් ගන්න පුළුවන් කියලා මං හිතන්නේ. ඒකට ඒව ඒව මුලින් ඈත් වෙන්න ඕන. ඒ ඒ ඈත් වෙලා ටික ටික ඉතිහාස කොට දාන වශයෙන් ඒවත් අයින් වෙලා ඊට පස්සේ භාවනාවට අපි අර මේ මහත්මියන් විස්තර කළා වගේ තවදුරටත් ගිහිල්ලා ඒ තුලින් තමයි අපිට මේකෙන් මිදෙන්න පුළුවන් කියන එකයි මගේ අදහස. තිරුවන් සරණයි. තෙරුවන් සරණයි බොහොම පින් සිද්ධ වෙනවා දේතුත් මහත්මයාටයි දිසනායක මහත්මියටයි ඇත්ත වශයෙන්ම ගොඩක් විස්තර දුන්නා මගේත් ඇත්ත වශයෙන්ම තියෙන්නේ පුත්කලික අදහස නම් අවිද්‍යාවයි මොහය කියන්නේ දෙකක් කියන එක නමුත් මේක තාම කිට්ටුවෙන් ගන්න නිසා මේකේ වෙනස අපිට තේරුම් ගන්න අමාරුයි ඒකනේ මට හිතෙන්නේ දැන් මෝහය ගැන කියනකොට තව එකක් තමයි මම කියලා තියෙන්නේ දැන් මෝහයෙන් තොරව කිසිම අකුසල චිත්තයක් නොපවතී කියලා. කියන්නේ ඒක මෝහය හැම අකුසල සිතකම මෝහය අඩංගු වෙලා තියෙනවා. ඒ වගේම අවිද්‍යාව ගැන කියනකොට අවිද්‍යාව ධම්මසංගණී කියන එකේදී අවිද්‍යාව නීවරණයක් කියලා හරි අරගෙන නීවරණ හයක් විදිහට සලකලා තියෙනවා. මේ මම මේ කියූප තැන්වලින් ගත්ත කොටස්. ඉතින් ඒ ඒ එක එක තැන්වලින් ගත්ත කොටස් තියෙනවා. ඒ වගේම මම කැමති දැන් ආරි මහත්තයාට හරි අනෝජ මහත්මියට හරි සුරත් පෙරා ස්කයිප් නේම් එකකින් කාට හරි මේක යන ජොයින් වෙනවා නම් තිරුවන් සරණයි. අතේ තිරුවන් සරණයි තෙන මහත්මයා මම මේ මම මේ උත්තරීපාඨයේ තියෙන ගාතාවක් මම දැක්ක මේකේ තියෙනවා මෙහෙම කියලා මේ අවිජ්ජා අවිජ්ජා හයම් මහා මෝහෝ යේහිදං සංසිතං චිරං අනිප්පදේ තමයි විඥාගතාච යේ සත්තා නාගච්චිතං නාගච්ඡන්ති පුනබ්බවං කියලා. ඉතින් ඒක අර මුල මුල අවිජ්ජා හයම් මහා මෝහෝ යේහිදං සංසිතං චිරං කියන එකේ තේරුම අවිද්‍යාවම තමයි මහා මෝහය කියලා. ඒ මුලාව ඒ නිසා තමයි මේ අපි මේ සංසාරේ දිගින් දිගට දිගින් දිගට ගමන් කරන්නේ කියලා. ඒකට ඊළඟ පදයෙන් කියනවා විද්‍යාගතාච මේ සත්තා නාගත් නාගච්ඡanti පුනබ්බවංක විද්‍යාව පහල කරනකොට සත්වය නැවත පුනර්භවයට එන්නේ නැහැ කියලා. ඉතින් එතනින් මට නම් තේරුණේ මේ අවිද්‍යාව මෙතන අපි කතා කරන මේ මේ මේ රාමුව ඇතුළත අපි කතා කරනකොට මෙතන අවිද්‍යාවක් මොහොයත් අතර ඒතරම් වෙනසක් නෑ මේ අපි දැන් මේ සංසාර ගමන ගැන කතා කරනකොට මේ මොහොය ගැන කතා කරන නිසා තමයි අගතියට යන කියලා මම තේරුම් අරන් ඉන්නේ අගතියට යනවා කියලා කියන්නේ අපි මේ සංසාරේ නැවත නැවත ඉපදීම ඉපදීම ඉපදීම කියනවා කියන එක. ඉතින් මෙතන දැන් මොහය අවිද්‍යාව එකක් විදිහට ගත්තොත් අපිට දැන් එහෙම බලනකොට අපි මේ මේ සතර සත්‍ය සතර නද සතර සත්‍ය නොදැනීමම මේ මෝහය නිසා නැත්නම් මේ අවිද්‍යාව නිසා මේ දුක දේ අපි සැප හැටියට ගන්නවා. ඒ වගේම දුකට හේතුව තණ්හාව කියන එක සැපේ හේතුවක් කියලා ගන්නවා මෝහය නිසා. ඒ වගේම නිවීම කියන සැපේ අපි ඇත්ත වශයෙන්ම නරක දෙයක් හැටියටත් මාර්ගයේ දුකක් හැටියට අරගෙන මේක චතුරාර්ය සත්‍ය මේ අනිත් මේ කියන්නේ ඒ සත්‍ය දේවල් විදිහේ අනිත් පැත්තට තේරුම් ගන්න මෝහය නිසා. ඒ නිසා ඉගෙන දිගට මේ සංසාරේ ගමන් කරනවා කියන එක මට හිතෙනවා. ඒ කියන්නේ දැන් මෙතන මේ අපි අස්වැයෙන්ම මේ මේ මෙතන හැම දැන් තථාගතයන් වහන්සේ දේශනා කළ තියෙන හැම දෙයකම මේ අනිත්‍යතාවය නිසා හැමතැනම සමුදයක් සමුදේ නිරන්තරයෙන් ඇතිවන සමුදේකුත් නිරන්තරයෙන් ඇතිවන නිරෝධේකුත් තියෙනවා කියලා. එනවාට අපි මේ නිරෝධ පැත්ත අමතක කරලා සමුදේ විතරක් අරගෙන මෙතන ඝන සංඥාවෙන් හැම දෙයක්ම තියෙනවා කියන එක අරගෙන මේ අනිත්‍ය කියන ස්වභාවය අමතක කරලා ඒකෙන් මේ සක්කාය දිට්ඨිය ඇති කරගෙන මෝහන් මෝහන්ධකාරයේ ගැලවිලා ඇලිලා මේ සංසාරේ දිගින් දිගට ගමන් කරනවා කියලා. ඉතින් අපි මම මේ සාකච්ඡා මණ්ඩලයට යොමු කරන්න කැමතියි. ඒකවල මේ අංශයෙන් බලනකොට අපිට පේනවා මෝහය කියන එක ඇත්ත වශයෙන්ම අවිද්‍යාවයි මෝහය කියන එකම දෙයක් විදිහට දැනෙන කියලා මට හිතෙනවා. පෙරුවන් තරණය. මම එහෙමනම් මේ ඔව් මමත් අපද කතා කරලා චතුස්පය කතා කරනවා දෙවි කතා කරනවා විදිහක් තිබුණේ නමුත් මේ පුදුමාකාර විදිහට සාරවත් තොරතුරු ගොඩාක් හැමදෙනාම ඉතාමත්ම ගැළපෙන කාරණාවන් මම ඉස්මතු කරේ හැමදෙනාම මම දැක්කේ ඒකට මේ මම මට මට හිතෙනවා මේ අපි අවිද්‍යාවත් මෝහයත් කියන්නේ එකම දෙයක්ද දෙයක්ද කියන දෙයට යෑම යහන්න හදන සාකච්ඡාවේදී මේ වචන වචන වලට අර්ථකථන හොයන්න උත්සාහකයේ දීමක් දෙන්නේ කියලා. නමුත් ඒ ඒ වචන වලින් ඉදිරිපත් කළ තියෙන්නේ බොහොම සමාන අර්ථයන් කියන දේ හැමදෙනාගේම කියුණා. මම හිතනවා අපි එතනින් මේ දේ දැනට නතර කරගමු. මොකද ඒ තථාගතයන් වහන්සේ දේශනා කරපු ධර්මයේ ඒ දේශනා කරලේ හැම සූති දේශනාවම පිටින් හෝ දීර්ඝ වශයෙන් ඒ ඒ ශ්‍රවණය කරනා වූ පුද්ගලයාට ආරි මහත්තයා මයික් එක පොඩ්ඩක් මියුට් කරගන්න. ඒ ශ්‍රවණය කරනා වූ පුද්ගලයාට සත්‍ය අවබෝධ කර ගැනීමට උපකාර වෙන විදිහට පුද්ගලික වශයෙන් මම නම් දකිනවා වෙනසක් ඒ වගේම අවබෝධ කරගෙනත් තියෙනවා මේ සූත්‍ර දේශනා කිරීම තුළින් මේ අවිද්‍යාවෙත් මෝහෙත් කියන දේ යම්සි වෙනසක් දැන් අපිට මෝහානුසය කියලා කතා දෙයක් අපි අහලා නැහැ අවිද්‍යානුසය කියලා කතා කරන අපි මේ සංසාර සංසාරේම එකක් හැටියට කල්පනා කරොත් එහෙම සංසාරේම ඉතින් අපිට අපි දන්නවා මේ අවිද්‍යාව නිසා තමයි මේ සංසාරේ ගමන සිද්ධ වෙන්නේ. ඒ අවිද්‍යා අනුසය නිසා තමයි අපි නොයෙකුත් දේවල් මේ වර්තමානයේ අත්තව ජීවිතේ ගෙනෙලා තියෙන්නේ. ඉතින් මේ ජීවිත කාලය තුළ අපි කරන්නා වූ බොහෝ දේවල් සිදු වෙන්නේ ඒ අවිද්‍යාව හේතුවෙන් මෝහය පදනම් කරගෙන කියන කාරණාවල මම හිතන්නේ දිල්රුක් මහත්මයා බොහොම ඉදිරිපත් කාරණා පොත්පතකින් නැතුව ඊටාත්ම ප්‍රබලව දුනා ඒ ලෝභ දේශ මෝහ කියන ඒ මූල තුන නිසා තමයි අපි කරන්නව සියලුම චේතනා සියලුම චේතනා තේ ඔස්සේ සිදුවනව සංස්කාරات සිදු වෙන්නේ එහෙමනම් මේ ලෝභ දේශ මෝහ ඒ සියල්ලටම හේතු වෙන්නේ අපේ අවිද්‍යාව. ඒක අපි දන්නවා. පටිසම්පාදයේ අවිද්‍යාව ගැන මූලික වශයෙන් කතා වෙන්නේ ඒකයි. ඒ නිසා මම හිතනවා පුද්ගලිකව අපි එම මේ වචන හරඹේට වැඩිපුර යන්නේ නැතුව අපි ඇත්තටම හිතුවොත් මේ පුද්ගලේ අර පොතපතෙන් නැතුව අපි ඇතුම දැන් අපි කල්ලාන ඉස්සරහට දැන් අපි ඔක්කොම මේ ප්‍රශ්නේ කියලා ඉන්නවනේ. සිංහලෙන් අපි කතා කරලා අපි ඔක්කොම අපි ඔක්කොම ප්‍රශ්නේ කියලා ඉන්නවා. අපි අපි මහා ලොකු සැප විඳින මිනිස්සු නෙමෙයි මේ රටවල් වලට ආවයි කියලා. මහා දුක් විඳින මිනිස්සු ලංකාවේ ඉන්නවා. නමුත් අපි එයාට වැඩි ටිකක් හොඳට ඉන්න ඇති. නමුත් අපි නෙමෙයි මේ. දැන් අපි යස කුලපුත් බුදුහාමුදුරුවෝ කාලේ අය ගැන හිතුවත් සිද්ධාර්ථ කුමාරයා ගැන හිතුවත් මේ ඒ කාලේ එහෙම නැත්නම් දැන් ඉන්න බොහොම මේ ධනවත් බලවත් අය ගැන හිතුවා උනත් ඒ අය අපිට ලොකු සැප විඳිනවනේ. නමුත් මේ ඕනෑම කෙනෙක් කිසියම් අවස්ථාවක තේරුම් ගන්නවා නම් මෙතන මහා මේ දුකක් තියෙනවා. එහෙම නැත්නම් මෙතන මහා මේ ප්‍රශ්නයක් තියෙනවා කියලා අඩු වශයෙන් ඒ ඒ අවබෝධයට එන්න අපිට උපකාර කර ගන්න ඕනේ අපි මේ වචන වලින් තොරව අපි මේ ඉගෙන ගත්තා වූ හැමදේම ගැට ගහලා ඒ ගැට ගහලා අපිම වචනයක් හදාගෙන හරි කමන්නේ. මම මම හිතන්නේ මේ විදිහටයි දැනට. එතකොට එහෙම හිතනකොට මේ මම හිතන්නේ මම හිතන පුද්ගලික මට සිද්ධ වෙන්නේ මේ ප්‍රධාන වශයෙන්ම මම මේ මේ කියන්නේ මම කියලා හදාගෙන ඉන්නවා මේ මේ සත්‍යය මේ දැනට මම මම කියනවා මොකද මම කියන දෙයක් ඇදුවේ නැහැ කියලා කල්පනා කරලා අපි කාවක් තුල මේ අපි හිතනට මම කියලා කියමු මේ පුද්ගලයා යම්කිසි දෙයක් එළියේ තිබුණා වූ දෙයක් ඒ දේ අල්ලි ඇල්ලි හැකි දෙයක් වෙන්න පුළුවන් හඬක් වෙන්න පුළුවන් සද්දයක් වෙන්න පුළුවන් ඕනම දෙයක් ඒ දේ මේ අපි හැමදාම කියන වගේ ඒ දේ හොඳයි කියලා අරගෙන ඊට පස්සේ ඒ දේ සුඛයි කියලා අරගෙන ඊගාට ඒ දේ මගේ කරන්න අරගෙන ඊගාට මේ ඒක මගේ කියලා ගත්තා වූ දේ නිත්‍යයි කියලා කියන මගේ කියලා ගත්තා වූ දිගටම පවත්වන්න පුළුවන් කියලා මේ සංඥාවක් තියෙනවා. ওই කතාව තමයි කල්යන් මිත්‍රෙනි වන්න හිතන්නේ ප්‍රධාන ප්‍රශ්නේ. ඔය ඔය ඔය ඔය කිව්වම මම දන්නවා මේ ටිකක් කියපතා මම කියන්නේ ඇටේලා තිනවා. අපි මුගා කර ගමෙන් ගොඩාක් පැතිවලට යනවා. මේ අගති ගමන හතර ගැන කතා කරනකොට ඔන්නේ උඩ තියෙන ওই ලයින් එක කතා කරන්න ඕනේ. ඒක තමයි අගති ගමනට මුල. මොනවද අගති ගමන මුල? අසුබ දේ සුබයි කියලා ගන්න කතාව තමයි ඡන්දෙන් අගති කියන්නේ මුල. දුක දේ සුඛයි කියලා ගන්න එක තමයි ද්වේෂයෙන් අගති කියන්නේ මුල. අනාත්ම දේ ආත්ම කියලා ගන්න දේ තමයි බයෙන් අගති කියන්නේ මුල. කාර්ය මහත්මයා මුලින්ම කිව්වා වගේ අනිත්‍ය දේ නිට්ටය කියලා ගන්න කතාව තමයි මෝහයෙන් අගටිට යන මුල. ඉතින් අපි අගති ගමන් ගැන කතා කරන මේ සාකච්ඡාව තුළ මම හිතනවා වටිනවා කියලා ફોකස් එක තියාගන්නවා නම් මේ අගති ගමනට යන කතාව. මෝහය වෙද්දා ඒක බාහුතම ලොකු කතාවක්. ඒක තියලා වැත්තක අගති ගමනට යන්නේ මෝහයෙන් මිනිස්සේ සත්වේ මේ අනිත්‍ය දේ නිට්ටය කියලා ගන්න නිසා. මොනවාද මේ අනිත්‍ය කියලා නිට්ටය ගන්න එක සංඥාවක්. ඒක දෙයක් නෙමෙයි. අනිත්‍ය නිට්ටය කියන්නේ දේවල් නෙමෙයි සංඥා. ඒකට මේ මේ සංඥා කියන දේ ඒක දේ නැත්නම් කිසිවක් කරගන්න බෑ කාටවත් අපි ඒක දන්නවා. කිසිවක් අපිට අඳුර ගන්න බෑ. මේ ලෝකේ මිනිස්සු ජීවත් වෙන්නේ සංඥා ස්කන්ධේ උපකාරයෙන්. මේ අතරම 44 කාර්ය මහ විපස්සනා භාවනාව කියන දේ අනිත්‍ය සංඥාව ගැන ලියවලා තියෙනවා. ඒකේ මේ රේරුකාණී චන්ද්‍රවල නායක ස්වාමීන් වහන්සේගේ පොතක්. උන්වහන්සේ මේක පැහැදිලිවම කියනෝනේ ඒ උන්වහන්සේ කියනවා ඉතින් අපි කවුරුත් දන්නවා ඉතින් මම සමහරවිට පොතක නමක් කියන්නේ කියන දේ ජස්ටිෆයි කරන්න. නමුත් ඒ අපි දන්නවා මේ සියලුම දේවල් අපි කරන්නේ මේ සංඥාවෙන්. එතකොට මේ අනිත්‍ය සංඥාව ගැන කියනකොට අනිච්ච කියන වචනේ තේරුම මොකද්ද? පැවති ආකාරය වෙනස් වෙනවා. එහෙම නැත්නම් අර ගිනි දැල් නිවි යන්නාක් වගේ සම්පූර්ණයෙන්ම නැතිවන්නා කියන අර්ථයෙන් තමයි මේ අනිත්‍යයි කියලා කියන්නේ. ඒ ලින්දල නියන්නා කියන වචනේ පොතේ තියෙන ස්වාමීන් වහන්සේගේ. එතකොට මේ සියලුම සංස්කාරය අනිත්‍යයි කිව්වා. සබ්බ සංස්කාරය අනිත්‍යයි කියලා. ඒ සියලුම සංස්කාර කිව්වන් පස්සේ ওই වචන තමයි ලොකු. ඕක තමයි ලොකුට කතා කරනවා අපි. සියලුම සංස්කාර මොකද්ද? එතකොට අපිට අංගල මේ ලීකින් සෙට් එක ගැන කතා කරනවා. ගෙවල් දොරවල් මිනිස්සු. ඒවා obviously අපි දන්නවා ඒවා නැති වෙනවා. නමුත් අපි ඊට වැඩිය සියුම්ව හිතනවා නම් මේ ඒ තත්වයෙන් තත්වයට මොහොතින් මොහොත අපි කරන්නා වූ හිත තුල ඇතිවන්නා වූ චේතනා, මානසිකාර, අදහස්, ඒ ඒව සංස්කාර නේද? ඒ ඇතිවන්නා වූ සංස්කාර යම් කිසි සුඛය කියලා ගත්තනම් කෙලෙම ඒක සංස්කාරය. මේ ඇතිවෙන මේ සියුම් දේවල් හිතන මත්තමල හිත හිත ඒ තමන්ගේ ස්කිල් එක දිනු කරගෙන මම හිතනවා අපි එතනත් ඒ එතෙන්ට ආපුවා කියලා හිතලා ඒ ටික ගැන කතා කරනවා. මොකද අපි දන්නවා අනිත් දේවල් අනිත්‍යයි කියලා. අපි දන්නවා ගෙවල් කරනවා, කාර් කරනවා, පුටු කරනවා, මිනිස්සු මරනවා. ඒ ඔක්කොම දන්නවනේ. ඒවා අනිත් නෑ. ඒවා දන්නවා. නමුත් ඒ දැනගත්තත් ඒවා අපි අමතක කරන තත්වයක් ඇති වෙන්නේ මෝහයෙන්. අන්න අවිද්‍යාව නෙමෙයි. දැන් ඉතින්දී සමහරවිට අර දන්නවා කියන වචනේ ඉඳලා අපිට ඕනක් කියන්න පුළුවන්. ඔන්න ඒක දන්නවනේ. දන්නවා කියන්නේ ඉතින් අවිද්‍යාව නැතිලා නෙමෙයි. යම් ශ්‍රීලාංකිත මේ ඒ හැඟි ඒක සුතමේ වශයෙන් දන්නවා. නමුත් අර මෝහය ඉස්මතු වෙලා ඒ කියන්නේ මේක මිත්‍යව තියාගන්න පුළුවන් කියලා. මොකද අර සුභ සුඛ කියන පැත්තෙන් දෙන පුෂ් එක වැඩි. ඒ ඒ මේක මේවට කවුද කිව්ව ශක්තියක් කියන වචනේ ශක්ති ශක්ති ප්‍රවාහයක් කියන මේක සිද්ධ වෙන විඥාන කියන්නේ ප්‍රවාහයක්. ඒ ඒ ප්‍රවාහය තුළ අර අර දන්නා වූ සුතමේ වශයෙන් දන්නා වූ දේ යටපත් කරලා බලවේගයක් එනවා. මේක සුඛයි මේක නිත්‍යයි මේක තියාගන්න පුළුවන් මේක අපි අඩු වශයෙන් මම අද මැරෙන්නේ නැහැ නේ මට තවම අවුරුද්දක් දෙක ජීවත් වෙනවා. ඒ ඉන්නකම් හරි මේක තියාගන්න පුළුවන්. ඒ නිසා කියලා ඒ අර දන්න ටික අමතක කරලා කරන ගතියක් තියෙනවා. ඒ ගතිය තමයි මේ මේ මෝහේ ඉස්මතු වෙන්නේ. ධන්න දේ යටපත් කරගන්න. එතකොට මේ මේ අනිත්‍ය දේ නිට්ටයයි කියලා හිතලා බලන්න අපි කරන හැම දෙයක්ම කරන්නේ. මේ සියලුම සංස්කාරයන් කරන හැම දෙයක්ම කරන්නේ අනිත්‍ය දේ නිට්ටයයි කියන තැන ඉඳලා. අපි කරන්නේ හැම දෙයක්ම මේක තියාගන්න පුළුවන් කියලා. අපිට මේ අත්වසින් දුක්ඛ සත්‍යයේ යට ගැබ් වෙලා තියෙන අර්ථයක් තමයි මේ අපි මොකටද මේ දුක් වෙන්නේ? දුක් වෙන්නේ මේ මේ දේ තියාගන්න බෑනේ මට. මේ දේ තියාගන්න බැරුණානේ මට. එඳන් මේ දේ තියාගන්න බෑනේ මට. මේ අති විච විදියට, වීති විච විදියට, කලින් තු විච විදියට. ඒක තමයි දුක. ඒකම තමයි දුක. දුක් හිතලා බලන්න හැමදේම තමන් මැරෙයි කියලා බය වෙන්නත් ඒක දුක. දෙයක් තුනක් බය වෙන්නේ අර ඊට විච හොඳ ගතිය අද නැති නිසා. මේ ඒ කියන්නේ මේ අර අනිත්‍ය දේ නිට්ටයයි කියන දේ වහා ගැඹුරක් තියෙන දෙයක්. අපි සිත සරලව ගත්තට දුක්ඛ සත්‍යයේ ෆන්ඩමන්ටල් එක එක් කියලා හිතනවාට. එහෙමනම් ඒක ඒක වෙන්න වෙන්න ඕනේ. ඒක වෙන්නත් ඕනේ. මොකද දැන් මෝහයෙන් අගතියට යෑම නිසාම තමයි දුකක් ඇති වෙන්නේ. මේ මෝහයෙන් අගතියන්නේ මොකද්ද? අනිත්‍ය දේ නිත්‍ය කියලා ගන්න ති කාරණා නිසා. ඒ නිසා මම ගෞරවයෙන් ආර්දනා කරනවා ඔය පුළුවන් නම් මේ මෝහයෙන් අගතියට යෑම නිසා මාතෘකාව මෝහයෙන් අගතියට යන්නේ යම් කිසි පුද්ගලෙක් අනිත්‍ය දේ නිත්‍ය කියන පදනම මත පොඩ්ඩක් සාකච්ඡා කරන්න පුළුවන් කියලා. මම ආරි මාත්‍යාට කෙටියෙන් යොමු වෙන නම් ආරි මාත්‍යා ඔබතුමා මුලින්ම ගැන මතක් විශ්වාස කරපු නිසා ඒ කාරණා නැවතත් ඔබතුමාගේ අදහස කියලා දෙලොක් මහත්මයාට චිත්‍ර මහත්මියට ගමත්මියට යොමු වෙන්න මේ තිරසන මගේදී මයිකේ මොකද කියන්නේ තිරසන දෙලොක් මහත්මයා බොහොම පිං ඔබතුමා නැවතත් අපි මේ මං කියන්නේ ටැක් එකට ගත්තම හිතන්නේ අපි අර වචනවල මේ ගැටිලා ඒ පැත්තට යන්නේ නැතුව අත වශයෙන්ම දැන් ඔබතුමා සඳහන් කළ විදිහට දැන් මට හිතෙන්නේ දැන් ඔබතුමා සඳහන් කළානේ මේ අපි හැම දෙයක්ම අපි අපේ අපිට දුක් හැදෙනවා ඊළඟට අපි අපි අපේ ළඟ තියෙන දේවල් අපේ ගෙවල් දොරවල් වාහන ඊළඟට සුහෘදෙක් ඇතිවන සත්තු හැම දෙයක්ම නිත්‍යයි කියලා හිතාගෙන තමයි අපි තුලට තියෙනවා ගැඹුරින් තියෙනවා ඒ වගේ ඒවා නිත්‍යයි කියන හැඟීමක් හැම වෙලාවෙම තියෙන බව ඒක සම්පූර්ණ සත්‍යයක්. ඉතින් ඒ මම හිතනවා දැන් අපි මෙතන මේ මෝහය කියන එක ඇති වෙන්නේ එහෙමනම් අපි මේ දේවල් හැටියට අරගෙන පුද්ගලයෝ දේවල් කෙනෙක් කියලා දෙයක් කියලා හැඟීම තියෙන තාක්කල් එහෙනම් අපිට මේ මේ දේ තියෙනවා. ඉතින් එහෙමනම් අපිට ගැඹුරෙන් මොකද්ද මේ දෙය කියලා කියන්නේ? මොකද්ද මේ පුද්ගලයා කියලා කියන්නේ කෙනෙක් පුද්ගලයෙක් සත්‍යයක් කියලා අරන් ඉන්නේ මොනවාද කියන එක දකින තාක්කල් අපිට එහෙමනම් මේ නිත්‍ය සංඥාව යම් කිසි මට්ටමකින් තියෙනවාමයි හැම වෙලාවෙම. එහෙමනම් අපි මේවා හැදිලා තියෙන්නේ මොනවයින්ද කියන මේ ඒ කියන්නේ ඒවා හැදිලා තියෙන ප්‍රාථමික දේවල් මොනවද කියලා දැනගන්න තාක්කල් අපිට මේ මේ தත්ත්වය තියෙනවා කියලා මට හිතෙනවා. එතකොට එහෙමනම් මේවා මේ පංච උපාදානස්කන්ධ මේ පංචස්කන්ධ මේ එක්ක එක්ක සවිඥානික වෙන අවිඥානික මේ එක්ක රූපයක් ඒ විදිහට අපි මේ අභිධර්මයේ කියන ගත්ත විදිහට මේවා මේ ඇතුළේ තියෙන රූපයෙන් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන தත්ත්වය දක්න තාක්කල් අපි මේවා ද්‍රවයන් විදියට ද්‍රව්‍යයන් විදියට දේවල් විදියට කෙනෙක් විදියට පුද්ගලෙක් විදියට සත්‍යයක් විදියට දක්න තාක්කල් අපිට මේ අවිද්‍යාව කියන එක මේ මේ ඝන සංඥාව මේ ගන්න තාක්කල් අපිට මේ නිත්‍ය සංඥාව යම් කිසි මට්ටමකින් තියෙනවා කියලා මට හැඟීමක් එනවා. ඉතින් මම ඒක ඉදිරිපත් කරන්න කැමතියි. එහෙමනම් ඒක නේද අපි දැනගන්න ඕන කියන එක මට හිතෙනවා පෙරවන් සර්ණයි. පෙරවන් සර්ණයි ආත්මය බොහොම පිං ඒක ඒක ඒක සත්‍යක්මයි මම කල්පනා කරන විදිහට හේතුව මොකද අපි අර අපි දන්න දේ තමයි අපි මම මම අර පොඩි ස්ට්‍රක්චර් එක මේක කතා කරන්න නිසා මම ඒ ස්ට්‍රක්චර් එකටම නැවතත් යන්නම් අර මුලින් කිව්වා වූ සංඥා විපල්ලාස පදනම. ඊගා ඊගාට තමයි අපි මේ අගති කොටස් ගැන කතා කරන්නේ. හොඳේ. ඒතර මේ සංඥා විපල්ලාස පදනම ගැන කතා කරනකොට අපි අපි කතා කරා මේ සංඥා විපල්ලාස 12 ගැන කියනවා කියලා. ඒ විපල්ලාස 12ටම තමයි අතම අවිද්‍යාව කියන නම තියලා තියෙන්නේ. දැන් නැවතත් මට මතක් වෙච්ච නෝ කිව්වේ අවිද්‍යාව ගැන කතාවක් කලින් අපිට අවිද්‍යාව කියලා කියන්නේ මොකද සංඥා විපල්ලාස 12ටමයි. හරි. එතකොට අපි තථාගතයන් වහන්සේගේ දේශනාව තුලින් දන්නවා කිසියම් පුද්ගලයෙකු කිසියම් සත්වයෙකු විසින් මේ අර සෝතාපන්න තත්වයටපත් වෙනකොට ඒ පුද්ගලයා ওই සංඥා විපල්ලාස 12න් යම්කිසි සංඥා විපල්ලාස කොටසක් සිද්ධ කරන්නේ නැහැ කියලා. ඒ අතුරින් ප්‍රධානම තුනක් තමයි අර අනිත්‍යයි දේ නිට්ටයයි කියලා ගන්නවා කියලා අපි මේ කතා කරන්නා වූ කොටස. ඒ කියන්නේ ඒක තුන් ආකාරයට විපල්ලාස කර ගන්නවා. සංඥා වශයෙන්ුත් චිත්ත වශයෙන්ුත් දිට්ඨි වශයෙන්ුත් අනිත්‍ය දේ නිට්ටයයි කියලා ගන්නවා යම්කිසි පුද්ගලෙක් සංඥාවක් හැටියටම ගන්නවා. ඒ වගේම අනිත්‍ය දේ නිට්ටයයි කියලා චිත්ත හැටියට විපල්ලාස කර ගන්නවා. අනිත්‍ය දේ නිට්ටය කියලා දිට්ඨි හැටියට විපල්ලාස කර ගන්නවා. අනිත්‍ය විපල්ලාස කරනටත් ඔයගේ තුන් ගුණයක් තියෙනවා. ඒතර මේ තුන මම අනිත්‍ය ගැන කියපු මේ තුන සෝතාවෙන් පත් වෙච්ච පුද්ගලයා අතින් නැත්තරම නැති වෙනවා. එතකොට එහෙමනම් පැහැදිලිවම ඔබතුමා කියපු දේ සත්‍යයක් මයල් මහත්මයා මොකද සෝතාපන්න වෙනකොට ඒ කියන්නේ මම කියලා පුද්ගලයෙක් කියලා ඉන්නවා කියලා ගන්න තැන නැති වෙනකොට ওই තුනම නැහැ. ওই තුන නැහැ කියනකොට මේ මනුස්සයාගේ එහෙනම් ওই මෝහෙන් අගති ගමනක් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට ඔබතුමා කියපු හරි එහෙම නොවිච්ච කෙනෙකුට එහෙනම් අනිත්‍ය නිත්‍ය කියන ගතිය තියෙනවාමයි. එසේ නමුත් අපි එහෙනම් එසේ නමුත් අපි දැන් කතා කරන්නේ ඉන්න තැන ඉඳන් නිසා අපිට කියන්නේ මේ පුද්ගලභාවයකින් තොරව අපිට කතා කරන්න බෑ පුද්ගලභාවයක ඉන්න නිසා මේ දැන් මෙතන ඉන්න පුද්ගලයේ හැටියට අපි අනිත් දේ නිත්‍ය කියලා ගන්නවා නම් තම තමන් සිත්තුම තමන් ඒක බලලා එහෙම තම සෝතාපන්න වෙලා නැත්නම් අනිත් දේ තමන් නිත්‍ය කියලා ගන්නවනේ එහෙම ගන්නවා නම් ඇයි මම ගන්නෙ කියන කාරණාව ඔස්සේ තමයි අපි යන්නේ කවදාකවත් අපි මං හිතන්නේ මොකද නෑ අපි මේ අපි ඒ අර සකුදේශෝ මේ සක්කාය දිට්ඨිය නැති තැන ඉඳන් පටන් ගන්න කියලා. මොකද සක්කාය දිට්ඨිය තියෙන නිසා ඒ සක්කාය දිට්ඨියට හේතු වුණා වූ කාරණාවල් හොයලා ඒ ඔස්සේ කතා කරනකොට තමයි චන්දසන කමල්මිටි වගේ එකට හේතු වෙච්ච කාරණාවල් හොයලා ඒක නැති කර ගන්න කාරණාවල් බවට යන්න හොයාගන්න වෙන්නේ. ඒ නිසා මේ නැවතත් මම ආල් මහත්මිය කියපු දේ තේරුම් ගනිමින් යොමු වෙනනම් සාකච්ඡා මණ්ඩපයේට අනෝජ මහත්මියට සූදානම්ද දන්නේ නැහැ කාලෙකින් සම්බන්ධ වුණේ අද සාකච්ඡාවට සම්බන්ධ වෙච්ච නිසා කිසියම් අදහසක් ඉදිරිපත් කරන්න පුළුවන්කම තියේද? සමහරට අහගෙන ඉන්නවා මේ වෙන දවසකට ජොයින් වෙන්න කතා කරන්න. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි මහත්මිය බොහොම පින් මම මේක පිළිගන්නවා. හොඳයි. මේ ශ්‍රියන් මහත්මියට පුළුවන් ද අපිත් එක්ක මේ මේ සමන් මේ මම නම වැරදුනක් දන්නේ නැහැ මට ඉඳලා ලියාගන්න බැරුණා මේ සුරත් පෙර මහත්මයාගේ ඉදින් සම්බන්ධ වෙන්නේ ඒ අක්කගේ නම මට අහගන්න බැරුණා ඉතින් හරි කිව්වම ලියාගන්න බැරුණා එකතු වෙන්න පුළුවන් ඒ සුරත් ක්‍රියාවක් කරලා කතා කරා සුරක් සම්බන්ධ වෙන්නේ නැහැ. ඉතින් මම නම් කියන්නේ වෙන අහගෙන හිටියේ හුඟක් අඩුම කාරණා කියුණා. ඉතින් මට නම් ඒ තරම්ම කියන්න මේ මේ කාරණා ඉතුරු වෙලා නැහැ කියලා මට හිතුණා. ඉතින් මට හිතුණා මේ ඇත්තටම නිත්‍යදී අනිත්‍ය ලෙස දැකීමම තමයි ඔය අවිද්‍යාව කියන්නේ. ඉතින් අවිද්‍යාව නිසා තමයි අපි ඉතින් මෝහයට යන්නේ කියලා මට හිතෙනවා. මේ මෝහ කියන්නේ අපි අවිද්‍යාව නිසානේ අපේ සංස්කාරය තියෙන්නේ. ඉතින් අවිද්‍යාව නැත්තම් ඉතින් අපේ සංස්කාර තියෙන්නේ ඇති වෙන්නේ නැහැ. ඉතින් අර මම අහලා තියෙන අර පුංචි ළමයිගේ හිතේ සංස්කාර ඇති වෙන්නේ නැති හින්දා ඒ ළමයිට බැඳීමක් ඇති වෙන්නේ නැහැ. සංස්කාර ඇති වෙන්නේ නැහැ. ඉතින් ඒ ළඟ තියෙන ඒ කාලය තුලදී අර ජාති ජරා ව්‍යාධි මරණ කියන ඒවා ඇති වෙන්නේ නැහැ. ඉතින් ඒ පුංචි දරුවන්ට අනිත් එක මම කියන හැඟීමක් ඇති වෙන්නේ නැහැ කියලා මම අහලා තියෙනවා. ඉතින් මම දන්නේ ඒක සත්‍යමද කියලා. ඉතින් දැන් අපි මේ අවිද්‍යාව නිසානේ මේ මම කින්නවා කියලා අල්ලගෙන ඉන්නේ. ඒ නිසාම තමයි ඉතින් අපි සංස්කාර ඇති කරගෙන මේ අවිද්‍යාවෙන් මුලා වෙලා මේ ඉන්නේ. ඉතින් මේ හේතුකම ධර්මය අපිට දකින්න පුළුවන් නම් ඉතින් මම හිතනවා අපිට අවිද්‍යාව නැති කරගන්න පුළුවන් කියලා ඉතින් මේ ඒ අවිද්‍යාව නිසා නැති වෙන මොහොත තමයි මේ කියන්නේ හේතුඵල ධර්මය දකින්න පුළුවන් නම් ඒ වෙලාවම තමයි අපිට අවිද්‍යාව අඩු කරගන්න පුළුවන් කියලා මට හිතෙන ඉතින් මම ඒ තරම් දුරින්ට කතා කරන්න යන්නේ මොකද නම් හොඳට කර්මය කියලා දුන්නා තේරුම් ගන්න. බොහොම මම හිතනවා අපි මේ ඉතුරු කාලය පැය භාගයක් විතර කාලය මේ යොමු කරමු කියලා අපි දැන් දැනගත්ත කාරණා වලින් මේ ප්‍රතිපදාවකට චන්දසක් මාත්මේ කලින් යොදා කරා වගේ. මොකද මම හිත අපි ඕගොල්ලෝ ගොඩක් දේවල් කියුණාට අපි යම් කිසි තැනකට ආවයි කියලා හිතමු අපි තේරුම් ගන්නවා එහෙනම් මේ මෝහයෙන් අගතියට යamak සිද්ධ වුණොත් අපි භවයේ ගමන් කරනවාමයි විඤ්ඤාණත්‍ත්‍යයක් හදා ගන්නවාමයි ඒ විඤ්ඤාණත්‍ත්‍ය මත භවයක් හැදෙනවා. එhmenan මේ මෝහයෙන් අගතියට යෑම සිදු වෙන්නේ අනිත්‍ය දෙනිත්‍ය කියලා ගන්න කාරණා නිසා කියලා අපි කල්පනා කරා. එහෙමනම් අපි ප්‍රතිපදාවක් හැටියට භාවනා තියෙනවනේ ගොඩාක්. ඒ භාවනා තුළින් එක භාවනාවක් තමයි අනිත්‍ය සංඥාව එහෙනම් අනිත්‍යං පස්සනාව. මේ අනිත්‍යානුපස්සනාව භාවනාවක් හැටියට අපි වඩමු. වඩන්න ඕනේ කියලා කාටද උපදෙස් දෙනව නෙමෙයි. අපි වඩමු. දැන් කියන ඔප් කියන්නේ මම. ඕගොල්ලෝ භාවනා කරද්දී මම මගේ ප්‍රශ්න ඉන්නේ නෑනේ. මගේ ප්‍රශ්න ඉස්සරහන මම කරනවා. ඒ නිසා මේ සාකච්ඡාවෙන් ප්‍රතිඵලයක් හැටියට මම තීරණයක් ගන්නවා. ඉතින් අඩු වශයෙන් මේ අද මේ සාකච්ඡා කරපු දවස තුලවත් මගේ ෆෝකස් එක තියාගන්නේ මම අද දවසේ ඉඳන් තව දවස් දෙක තුනක්වත් භාවනා කරනකොට මම මේ අනිත්‍යානුපස්සනාව පිළිබඳව භාවනා කරන්න. මේ මම. තම තමන් තමයි ඉතින් තමන්ගේ තීරණ ගන්න ඕනේ. එතකොට මේ අනිත්‍යයන් ප්‍රශ්නාව පිළිබඳ භාවනා කරන්න ඉතින් මම හිතන හින්දා අනේ මට උදව් කරන්න තම තමනුත් ඒ අනිත්‍යයන් ප්‍රශ්නාව කරන්න පුළුවන් ආකාරයෙන් විවිධ විදිහට කතා කරමු. ඒකට ආරම්භයක් විදිහට මම කියනවා රාජ මහත්මයා කියපු දේ සම්බන්ධ කරගෙන මේ මේ තම කවුද මේ පුද්ගලයා මේ මම කියන්නේ කවුද මම මමනේ අනිත්‍ය දකින්න හදන්නේ මේ මොනවද මේ මම කියලා කියන්නේ කියන කතාවේ සුතමේ වශයෙන් දන්න ටික අනිත්‍යන ප්‍රශ්නාවකට හරවලා ගන්න. මොකද මේ මම මූලික වශයෙන් කල්පනා කරනවා මේ මම කියලා කියවෙන්නේ මුචුගනේ නාම රූප පද්ධතියේ තමයි ඔන්න අභිධර්මයේ දන්න දේවල් ටික ඒ දෙනවා. මේ රූපයක් කියලා එකක් හදාගෙන කලාප කතාවක් දන්නවා. දැන් අපි ඒව අමුතෙන් කියන්නේ නැහැ මම. මේක කොහොම සම්බන්ධ වෙනවා අභිධර්ම සාකච්ඡාවට. ඒක කියන්නේ ඒවා රූපයක් ඉන්නවා. මම කියලා රූපයක් තියෙනවා. දැන් රූප කියපු ගමන් ඔන්න රූප කලාප වලටම අපිට හිත ගෙන යන්න පුළුවන් දැන් ඥානක සම්බන්ධ ප්‍රින්සිප් එක අපි දැනගත්තා. ඒ කලාපයක් දැක්කම කල්පනා කරලා ඒකේ තියෙන අනිත්‍ය නිට්ඨභාවය මත කල්පනා කරන්න පුළුවන්. ඊට පස්සේ මේ නාම නාම රූප දෙක නෙමෙයි පුද්ගලයා කියලා කියන්නේ. නාම කියපු ගමන් ඔන්න චිත්තද චෛතසිකද ඔක්කොම කතාව ගන්නවා. ඒ ඔකද බාරවත් ඉගෙන ගත්ත නම් සෙට් එකෙන් ඉලක්කම් සෙට් එකට යනවා නෙමෙයි. ඒවා පැත්තකට දාලා මේ තමයි ඒ වෙලාවට එන හිතට එන අදහස් ඒවා කල්පනා කරනවා. ඒකෝට මේ ඒකෝට දැන් මේ එහෙනම් මේ කතා කරන්නේ පංචස්කන්ධය ගැන. රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ කියන තමයි කතා කරන්නේ. ඒකෝට ඒ දේවල් බලනවා අර කිව්වා වූ 11 ආකාරයට. මොකද පංචස්කන්ධය කියන දේ අපිට ඉගෙන ගන්න කියලා තථාගතයන් වහන්සේ ගන්නලා තියෙනවානේ 11 ආකාරයකට නේද? අර මේ සූත්‍ර ගන්නවා වගේ තියෙනවා. ඒ කියන්නේ අතීතයේ තිබු තිබුච්ච දේවල් අනාගතයේ තිබුච්ච දේවල් වර්තමානයේ තියෙන දේවල් ඒ ආකාරයට එහෙනම් දුර තියෙන දේවල් ළඟ තියෙන දේවල් ආකාරයට නැත්නම් කුඩා දේවල් ලොකු දේවල් ආකාර විවිධ විදිහට තියෙනක දන්නවා කට්ටිය. ওই විදිහටම ප්‍රබන්ධ කර කර බලන්න පුළුවන් නම් මට ඇතිවෙච්චා වූ වේදනාවල් මට ඇතිවෙච්චා වූ හැඟීම් මට ඇතිවෙච්චා වූ චේතනා එතකොට මට ඇති වුණා නම් ඒ තරහා වගේ හැඟීම් එවැනි දේවල් ලෙඩ දුක් පවා මගේ ඇත්තව හේතුවක් ඇත්තව දහසකුත් දෙක දුක් හේතු දුක් නිසා තියෙන වේදනාවක් ඒවා මට අතීතේ තිබුණා ඊයේ තිබුණා ඒක ඊළඟ පහුගිය දවස් කතර මතකයි මම කතා කරන්න බැරුව හිටියේ ඒක දැන් නෑනේ ඉතින් ඒක නෑනේ ඉතින් එතකොට එදා ඒ තිබුණා වේදනාව පීඩනකාරී තත්ත්වය අද නෑනේ එතකොට මේ ඒ ඒ වගේම ඒ තිබුණා දැන් මේ මේ දැන් මේ මේ දැන් ඊට වඩා චුට්ටක් හොඳයි කියන තත්ත්වය මේක දැන් තිබුණාට මේක දැන් හෙට හෙට තියෙන්නේ මේ දැන් තියෙන දේ තව ටිකකින් නැති වෙයි හිට නැති වෙයි. ඒ ආකාරයට මේ දේවල් අනිත්‍යභාවයේ මේ සිදුවන්නා සියලු දේ තුළම බැලීමේ තමයි අනිත්‍යනුපස්සනාව කියලා කල්පනා කරන්නේ. ඉතින් මේ අනිත්‍යනුපස්සනාව අපි වඩමු වඩන විදිහ කතා කරමු ඉතුරු කාලය තුළ. හොඳයි මම ගෞරවයෙන් සේනවා නැතිවම එන්න. තිරුවන් සරණයි. දැන් අනිත්‍ය කියන එක දැන් අපි බලුවම අනිත්‍ය කියලා කියන්නේ තියෙන දේ නැතිවීම කියලා. දැන් අපි අනිත්‍ය ගැන හිතනකොට භාවනාවක් ගැන හිතනකොට දැන් මම අහලා තියෙන භාවනාව කියලා කියන්නේ අපි දැනට සිතේ තියෙන දේ ගැන බැලීම කියලා. එතකොට අපි හිතුවොත් දැන් මට ඊයේ ලෙඩ වෙලා තිබුණා නැත්නම් මම ඊයේ මේ දේ කළා ඒක දැන් ඒක නැති වෙලා ඒක වෙනස් වෙලා කියලා කිව්වොත් ඒක අපි චින්තාමය ඥානය හැටියටයි ඒ අනිත්‍ය එන්නේ දැන් භාවනාවක් හැටියට කරනවා නම් දැනට අපිට කරන දේ දැන් උදාහරණයක් ගත්තොත් අපි මේ ධර්ම සාකච්ඡාව අපි කරගෙන ආවේ මෝහය ගැන නමුත් මෝහය අපිට අනිත්‍ය වුණා අනිත්‍ය වෙලා ඒක වෙන වෙන පැතිවලට ගියා ඉතින් අර දලුවත් මහත්මයා හොඳ වෙලාවට ඒක අපිව ට්‍රැක් එකට දාපු වින්දා අපි ආපහුම ඒ පැත්තට ආවා. ඒ වගේ දැන් මේ අනිත්‍ය කියලා කියන්නේ අපි මේ දැන් කරන එකේම වෙනස් වෙනවා. අපි හිතාගෙන ඉන්නේ අපි මේ අනිත්‍ය ගැන කතා කරනවා කියලා. නමුත් අපි තව ටිකකින් එක වෙන එකකට කතා කරන්න පුළුවන්. ඒ ගැන අපේ මේ නිතර වෙනස් වෙන සිත දිහා බැලීම අනිත්‍යද කියන එකයි මට මේ මන් තේරුම් ගන්න තියෙන්නේ. තිරුවන් සරණයි. තෙරුවන් සරණයි මම තෙරුවන් සරණයි බොහොම හොඳයි ඒක ඒක හරිය හොඳ යොමු කිරීමක් හේතුව මොකද මේ ඊයේ මම කෙටියෙන් යන්තම් අර කන්ට වැටෙනවා සුදර්ශන ස්වාමීන් වහන්සේගේ කන්ට වැටෙනවා කියලා අදහස් කරේ මොකද රේඩියෝ එකට දාන්න මම ධර්ම දේශනාව අරගෙන පොඩ්ඩක් එහෙමෙන් අහලා පොඩ්ඩක් හදනවනේ එතකොට ඒ ඒ තුල සුදර්ශන හඳුනගේ මේ මම හිතන්නේ ඊයේ පෙරේද කරපු දේශනාවක් මට අහන්න ලැබුණා ඒක උන්වහන්සේ නැවත ඉස්මතු කරා නැවතත් ඉස්මතු කරපු හින්දා මතකුනේ මේ මේ උන්වහන්සේ කියන කියන මේ මේ අනිත්‍ය ගැන කිව්වම කියන්නේ අනිත්‍යතාවයේ දකින්න කියන කාරණාව. දකින්න කියනකොට උන්වහන්සේ කියනවා මම මේ කිව්වේ මේ ඒක මේ දැනගන්න කියන එක නෙමෙයි. ඒ අනිත්‍යයි කියලා දැනගන්න කියන කාරණාව නෙමෙයි කියන්නේ. ඒ වගේම අනිත්‍ය කියන දේ මේ වාඩි වෙලා ඉඳන් මෙනෙහි කරන්න කියන එකක් නෙමෙයි. මේක දකින්න කියන කාරණාව. ඉතින් අන්න ඒ දේ තමයි ඔබතුමත් මම හිතන්නේ කියන්න උත්සාහ කරේ. ඒ අපි දන්න දේවල් දැනගත්තා. ඒ දැනන දේවල් උදව් වෙන වේවි. භාවනාව තුළ මේ අනිත්‍ය දකින්න කියන එක. ඒතකොට එතන වාඩි වෙලා ඉගෙනගත්ත දේවල් සෙට් එක මෙනෙහි කරන එකවත් නෙමෙයි පංච උත්සාහන්ත ගැන 11ක් තිබුණා මම එක පළවෙනි කරේ දෙවෙනි කරේ තුන්වෙනි කරේ කරේ 11 11 ආකාරයට මෙනෙහි කිරීම නෙමෙයි අර පංචස්කන්ධේ නෙමෙයි එක තැනක තියාගත්තේ භාවනා කරන්න කියලා වාඩි වෙන්නේ කුලි ගස්සගෙන නේද? පොත් පොට්ටියක් උඩ හරි කොතන හරි වාඩි මේ ගැට කහගත්තේ පංචස්කන්ධයට. දැන් මස් මස් ගොඩ මස් ගොඩ වාඩි කරගත්තා. ඒ වාඩි කරගත්තා මස් ගොඩට දැන් ඉතින් විවිධ දේවල් දැනෙනවා. විවිධ හඬවල් එළියේ තියෙන දේවල් තමයි නතර කරන්න බෑ. ඒ හඬවල් හැදෙනවා. ඉතින් ඒවා ඕක තමයි මේ පුද්ගලයා. ඔය වාඩුනාම ඇති වෙන සද්ද සහ අර දැනෙන දේවල් සහ මේ මස්ගුලිය ඕක තමයි පුද්ගලයා. ඒක තමයි මම. මොනවා කිව්වා වූ මමට ඇති වෙන්නා වූ දේවල් ටික ඒ වෙලාවේදී අනිත්‍ය බව දකීම දකිමින් ඉඳලා ප්‍රත්‍යවේක්ෂ தත්ත්වයටපත් වුණොත් ඒක තමයි දැන් ඒ අනිත්‍ය භාවය දැක්කා වෙන්නේ කියලා කල්පනා කරනවා. සේන මහත්තයා ඔබතුමා කිව්වේ ඒ ආකාරය දෙයක්ද? තිරන්සනේ මම මම හිතුවේ දැන් දැන් පංචස්කන්ධය කියලා අපි මේ ගත්තොත් අපේ ශරීරය කියලා එතකොට ඒකත් බාහිර දෙයක් අපි ගත්තොත් හිත කියන එක ගැත්ත පැත්තට ගත්තොත් හිත කියන එක තමයි මේ මම කියන එක හැමතිස්සෙම හිතෙන් තමයි මේ පංචස්කන්ධය රැකිලා තියෙන්නේ. ඒ කියන්නේ ගොඩ වෙලා තියෙන්නේ. හිත නිරුද්ධ වුණොත් ඒක නිකන් මලමිණියක්. ඒක මේ ශරීරයක් නෙවෙයි. ඒකෙන් තමයි හිත කියන එකටයි මම හිතන ප්‍රධාන තැන දෙන්න ඕනේ. හිතේ වෙනස්කමයි අපි බලන්න ඕනේ. හිත මේ අනිත්‍ය වෙනව නේද කියලා. ඒකයි මම තේරුම් ගත්තේ. තේරුම් ගන්නයි. තේරුම් ගන්න එක ඒ පිළිබඳ කතා කළ යුතු දෙයක් ජිදුක් මහත්තයට උනේ. අතර්වන් සරණයි. මගේ භාවනාව නම් ගොඩාක් දියුණු වෙලා නැහැ මේ ගොඩක් ඒ ඒ අනිත්‍ය පැත්ත කතා කරන්න එකක් තමයි මේ මට තේරෙන විදිහට දැනුම දැන් අපි ඔය දන්න දැනුම අනිත් දැන් උදාහරණයක් වශයෙන් මම දන්නවා අනිත් මම දන්නවා කියන්නේ ඉගෙනගෙන තියෙනවා අනිත්‍ය බලන්න තියෙන්නේ මේ පංච උපාදානස්කන්ධය කියලා අනිත් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේවා තියෙන අනිත්‍ය අනිත්‍ය ස්වභාවය බලන්න ඕනේ. දැන් ඕක දන්නවා සුතමයේ වශයෙන් මට ඒ ඒක සංස්කාර. ඒක ඒක මේ ප්‍රඥාව නෙවෙයි ඒක ඒක විද්‍යාව නෙමෙයි කියලා තමයි මට තේරෙන්නේ. ඒක ඒක ඒක නෙමෙයි විද්‍යාව. ඒක සංස්කාරයක් ඒවත්. එතකොට අපිට ඒවෙන් කතා කරන්න පුළුවන්. මේ මේ මේ කතා කරන්න පුළුවන් ඒ වගේ දේවල් වලින්. මේ ලෝකේ තියෙන ඒවා කරන්න පුළුවන් දැනමින්. ඒක ඒක එහෙම නෙමෙයි. ඒක ඒක ඒක කරන්න පුළුවන්. ප්‍රශ්නේ තියෙන්නේ දැන් අපි අර මේ යම් යම් මතරම් බලන්නේ මේ මම එහෙම මෙනෙහි කරන්නේ නැහැ. අපි දන්නවා දැන් අපේ මේ ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා මේව දියුණු වුණාට පස්සේ ටිකක් මේ මේ අපි කරන භාවනා තුළින් හිත එක තැනක තියාගෙන මූලික වශයෙන් කරන්න ඕන දේවල් හිත සතියෙන් තියාගෙන ඒ තුළින් යම් යම් පුළුවන් තරමකින් හරි සමාධියක් ගොඩනගාගෙන අකුසල් වලින් ඈත් වෙලා යම් කිසි විරියක්කින් මේ සිත එකතැනකට තියාගන්න පුළුවන් නම් ඒ තුළින් දිනු වෙන ප්‍රඥාවෙන් අපි මේ මේවල් ජීවිතයේ මුණ ගැහෙන දේවල් තුළම දකින්න පුළුවන් අනිත්‍ය. ඉතින් එතනදී වෙන්නේ අපි මීට කලින් ඒව ඒවට මුහුණ දීලා ඒවෙන් විශාල නිසා එක්ක දුක් වෙලා එහෙම නැත්නම් කෝප වෙලා ඒවා ඊළඟට ක්‍රියාවල් වලටත් ගිහිල්ලා මේ ආදි වශයෙන් අකුසල් රැස් කරගෙන කෙලෙස් තව තවත් රැස් කරගෙන ඒවා ඒ ඒ කරපු ඒවා නැතුව මේ අපි ඉගෙනගෙන තියෙන දේ එතනදී දැක්කනම් එහෙම අනිත්‍යයි කියලා මේ ඒ තුලින් ඒ අපිට ඇතිවන ඒ ඒ සංස්කාර තේරුම් ගන්න පුළුවන් නම් ඒ ඒ තියෙන අනිත්‍ය තේරුම් ගන්න පුළුවන් නම් මම හිතන්නේ ඒ අවස්ථාව අපිට ඒව ප්‍රයෝජනවත් වෙනවා කියලා මේ මෙනෙහි කිරීම සඳහා ඒ වගේ තමයි මම උත්සාහ කරන්නේ එහෙම නැතුව මේ අනිත්‍ය භාවනාව තියෙන බව යම් යම් ආකාරකින් තියෙනවා නමුත් අර මම හිතන්නේ අපි එක එක්කෙනා ඒ පිවිසෙන විදි වෙනස් කියලා මට හිතෙන්නේ ඒ ඒ සම්බන්ධයෙන්. පෙරුවන් සරණයි. ආදි මහත්මයා අන්තිරවන් කරන ගලත් මහත්මයා ප්‍රශ්න දෙන්න මහත්මයා දෙවිත් මහත්මයා කරුණු පැහැදිලි කළා. දැන් මේ අත්‍යනුපස්සනා භාවනා කරනකොට ඉතින් අපිට එකපාරට දැන් භාවනාවට ගිහිල්ලා වාඩිලා එකපාරටම ඥානඥානපස්සනා භාවනා කරන එක තරම් පහසු නැහැ. ඉතින් මම අපි මුලදී ආරම්භයක් වශයෙන් අපිට හිත තැම්පත් කරගන්න, හිත එක්තන් කරගන්න, ඒ වගේම නිවර්ණ ධර්ම ධර්මතුල යටපත් කරගන්න අපිට අර මේ ආරක්ෂක භාවනාව කරන්න පුළුවන් බුද්ධානුස්සතිය හරියි එහෙම නැත්නම් බුද්ධාංශතිය අසුභය භාවනාව, මෙත්තා භාවනාව, එහෙම නැත්නම් මරණානුස්සති වගේ භාවනාවක් කරලා ඊට යම්කිසි තත්යකට තැම්පත් කරගත්තට පස්සේ අපිට පුළුවන් මේ අනිත්‍ය දේ කියන්නේ යම්කිසි අරමුණු තමුන් ගන්න අරමුණේ අනිත්‍යතාවය අර මේ දිලුක් මාර්ගස් ලංකලා වගේ අපිට ප්‍රඥාව තුලින් කියන්නේ අපි විපස්සනා ඥානෙකින් ධර්ම තුරටාරි හිත තැම්පත් කරගත්තට පස්සේ බලන්න පුළුවන් මේ ඒ කියන්නේ අනිත්‍යතාව කිව්වට අපි මේ අනිත්‍ය කියන දේ ලක්ෂණය තමයි බැලිය යුත්තේ කියලා මම හිතන්නේ මොකද අනිත්‍යතාව අනිත්‍යතාවයේ තියෙන එක ලක්ෂණය තියෙනවා උපාද කිටි බන්ධ කියලා. ඉතින් අවස්ථාව වෙනස් වෙමින් පවතින නැතිවීම. ඒක අපිට බලන්න පුළුවන් අපි ගන්න අරමුණේ. ඒ කියන්නේ අපි එකකට අරමුණක් ගන්න පුළුවන් එක්කෝ අපි හුස්ම රැල්ල ගැන එහෙම නැත්නම් අපි පිළිට වෙන වේදනාවක් ගැන බලන්න පුළුවන් මේ හුස්ම රැල්ල ගැන බලනවා නම් අපිට පුළුවන් හුස්ම රැල්ලේ ආරම්භය බලන්න. ආරම්භය බලලා ඒකේ පැවතේ පැවතින තුල හුස්ම රැල්ල වෙනස් වීම බලන්න පුළුවන්. ඊට පස්සේ ඒ හුස්ම රැල්ල නැති වෙනවා. ඒක හුස්ම ආස්වාස ප්‍රස්වාසයක් බවට පත් වෙන ප්‍රස්වාසය ආස්වාසයක් බවට පත් වෙන. මේ විදිහට අපි ඒ අපි ගන්න අරමුණේ මේ මේ මේ ලක්ෂණ තුන බලන්න පුළුවන්. ඉදීමත් නැතිවීමෙන් පැවතීමත් නැති සම්පූර්ණයෙන් නැති බංග වෙලා නැති වෙලා යන තත්ත්වය මේ අනිත්‍යතාවයේ තියෙන ලක්ෂණ තුන අපිට බලන්න පුළුවන්. ඒ විදිහට එහෙම නැත්නම් වේදනාවක් කරනකොට වේදනාව ඇති වෙන පැති, වේදනාව ඇති වෙමින් නැති වෙමින් පවතින ඊට පස්සේ වේදනාව නැති වෙන හැටි බලන්න පුළුවන් මේ අනිත්‍යාවේ තියෙන ලක්ෂණ තුන බැලීමෙන් අපිට පුළුවන් අනිත්‍යානුපස්සනාව ධර්මත් දුරට හරි මේ කියන්නේ සති සම්පජානය ඒ කියන්නේ එක එක අරමුණේ පිහිටීම ඇත්ත අපි ගන්න උත්සාහය අර අපි දන්නා මේ මේ එකක් වෙන එකක් කතා චෛත්‍යයක් ඒක මාර්ගයෙන් අපිට පුළුවන් මේ එක අරමුණේ හිත පවත්තගෙන යෝනිසෝ මනසිකාරය කියලා තවත් චෛතසිකයක් තියෙනවා. ඒ අරමුණේ දිගින් දිගටම ඒක මනසිකාරය කිරීම ඒ විදිහට අපිට මේ අනිත්‍ය පස්සනාව කරන්න පුළුවන් කියලා මම හිතනවා තේරුම් ගන්න. තේරුම් ගන්නයි හොඳයි අපිට චන්දදසනක මහත්මියට යොමු වෙන වෙලාව හරියින් එතුමිය අපිට කලින් පැහැදිලි කරන්න කරමින් හිටියා මේ ප්‍රතිපදාවන් ගැන එතුමිය ක්ලේශයන් පිළිබඳව කතා කළා. අපි දැන් එතුමිය ඔබට ගිහිල්ලා අනිත්‍ය අනිත්‍යන් ප්‍රශ්නාව කරන්න කරමු කියලා කරමු කියලා යෝජනා කළා. දැන් මම කරන්න කියලා තීරණය කරගෙන මේ දවස් ටිකේ මේ ඉන්න නිසා අනිත්‍යන් ප්‍රශ්නා කරන විදිය ගැන තමයි කතා කරන්නේ. ඉතින් නොයෙකුත් ක්‍රම පැවතා වුණා. ඉතින් අර මූලික වශයෙන්ම අපි ශීල සූත්‍රය වැනි සූත්‍රයක් ගැන හිතුවොත් එම අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ඝණ්ඨතෝ ආදි වශයෙන් තමයි අපිට මේ භාවනාවන් කියලා දීලා තියෙන්නේ කරන්න කියලා. ඒ මේ තථාගතයන් වහන්සේ සාරිපුත් මහ රහතන් වහන්සේ දේශනා කළ සූත්‍රයේ ඉතින් ඉතින් අනිත්‍යතාවයෙන් පටන් ගන්නත් පුළුවන්කම තියෙනවා යම් යම් අයට. ඉතින් අර විවිධ විවිධ කරાવી ඒ අනිච්ච අතාවෙන් කරන කොට වේ අතර විවිධකම තුල අතර මේ චත්තාලිසකාරේ මහා විපස්සනා භාවනාව ගැන කියන තැන්වලදී කියනවා මේ තමන්ගේ මේ තමන්ගේම පුද්ගලික වෙච්ච මේ තමන්ගේම ජීවිත කාලය විවිධ කොටස් වලට බෙදාගෙන ඒ කියන්නේ ජීවිත කාලය අවුරුදු 100ක් කියලා හිතනවා. ජීවිත කාලයේ පස් වස ආකාරයට 20 කොටසකට බෙදලා අනිත්‍ය භාවය බලන්න කියලා කියනවා. ඉතින් ඒ කියන්නේ අපි තමන්ට කැමති දේ කරන්න පුළුවන්. ඉතින් ඒ ඒ කියනකොට අපිට කල්පනා කරන්න පුළුවන් මේ තමන්ගේ ඊටම කුඩා වයස වූ ඒ කාලේ තිබිච්ච දේවල් තමන් සතු වෙච්ච දේවල් තමන්ගේ හැඟීම් ඒ පංචස්කන්ධෙම රූප ඒ පංචස්කන්ධෙම කල්පනා කරලා භාවනා කරන්න ඒ කියන්නේ භාවනාවකට ඒක ගන්න පුළුවන් ඒවල නිත්‍ය බව ඇති වුණාද කියන කාරණාව. ඒ ආකාරයට තමන් අද ඉන්න තත්ත්වයට දක්වාම කල්පනා කරන්න පුළුවන්. ඊට පස්සේ අනාගතයටත් ඒක විහිදුවන්න පුළුවන්. ඒකත් අතීත අනාගත වර්තමාන ආකාරයටම පංචස්කන්ධය බෙදුවා වෙනවා. ඒ ඒ කොටස් පහ ඇතුළේ බලලා. ඉතින් ඒ ආකාරයට කරන්න සෑහෙන වෙලාවක් යයි. මම හිතන්නේ පැයකමාරක භාවනාවක් කරන්නම ඒ ඒ ඒ ඒක කමරාණක ඇටියට ගත්තොත් වටිනවා. ඒක මේ පොතේ තියෙන දෙයක්. ඉතින් ඒක විදියක් කරන විදියක් කරන කෙනෙකුට ඊගාවට යම් කිසි කෙනෙකුට තවත් පුළුවන් මේ දිනේ තුල උනත් අරගන්න පුළුවන් වුණා යම් කිසි දවසක් තුල රෑ දවල් වශයෙන් දෙකට බෙදලා ඒ විදිහට මේ එන රාත්‍රිය ප්‍රථම යාමේ මධ්‍යම යාමේ පස්චිම යාමේ වශයෙන් තුනකට බෙදලා ඒ ආකාරයට උනත් තමන්ගේ හැඟීම් සිතුවිලි තමන්ගේ ඇතිවිච්ච දේවල් වෙනස් වෙන විදිය බලන්න තරමට ඊගාවට දියුණුවක් ඇති කරගන්න පුළුවන්. අර කලින් බැලු මට්ටමට වැඩිය දියුණු මට්ටමක්. මොකද කාලය කුඩා කරගන්න කුඩා කරගන්න භාවනාව තමන් ප්‍රගුණ කරගන්න පුළුවන් පුළුවන් වුණා කියන දෙයි කියවෙන්නේ. නැත්නම් බලන කාල කියන්නේ අනිත්‍යතාවයේ කුඩා කාලයක බලන තරමට මනස දියුණු කරගන්න පුළුවන් තත්ත්වයක් ඇති කරගන්න ඕනේ. ඉතින් ඊගාවට සක්මන් භාවනා කරන කෙනෙක් නම් සක්මන් භාවනාව තුළ ඒ පියවරක් පියවරක් පාසා. ඒක තවත් කුඩා නේද? පියවර උසනකොට පියවරක් ඉදිරියට යනකොට කකුල පහත හෙලනකොට පහත ඒ බිම තියෙනකොට ඒ ඒ රූප කලාපයේ වෙන හැඟීම පමණක් නෙවෙයි එතකොට Tamanට තේරුම් ගන්නවා Taman අපි දැනට ඇවිදිනකොට අපි දන්නවා ඇවිදිනකොට අපි හිතන්නේ මේක ඇවිදිනවා ඉතින් ඇවිදිනවා යන්නේ හිතුවා යනවා කියලා නමුත් ඇත්තටම මේ සක්මන් භාවනාව චුට්ටක් නිරතවෙන් හිතුව කෙනෙකුට දැනෙනවා දැනෙලා ඇති ඇත්තටම මේ Taman කකුල උස්සන්නේ අරිකාදියක් ගන්න හිතලා අපිට දන්නේවත් නෑ නේද අපි යනකොට යනවා. ඇවිදගෙන යනවා. අපි A to B යනවා ඇවිදගෙන. අපි ඉච්චරයි දන්නේ. නමුත් ඇත්තටම තමගේ අවධානය ශාර්ප් කරගත්තන් පස්සේ අපිට තේරෙනවා ඒ ඒ භාවනාවල ඉන්න අවස්ථාවල යන අවස්ථාවල අපිට හැඟිලක් තියෙනවා. මේ ටික කකුලක් උස්සලා අනිත් කකුල තියන්නත් ඒකට චෛතසික හිත සිතක් උපදලා තිනවා. ඒ සිත පෙනෙන්න පුළුවන්කමක් ඇති වෙනවා. එතකොට ඒක ඒ ඒ පෙනීම හොඳයි. ඊට පස්සේ ඒ ඇතිවෙච්ච සිතේ තිබුණ අනිත්‍යභාවය. ඒ ඒ ඒ සිත බිඳිලා තව සිතක් ඇති වෙනවා කියන කාරණාව. ඉතින් මේ වෙන දේවල් බලන්න තරමට අනිත්‍යභාවයේ ඒ ඒ ඒ විදිහට දා ගන්න පුළුවන් කියලා කියනවා. ඉතින් මේ විදිහට කියලා ඊගාවට කියනවා විශේෂයෙන්ම මේ නාමස්කන්ධය විශේෂයෙන්ම බලන්න ඕනේ කියලා. මොකද ආත්ම සංඥාවට ඒ හේතු වෙන නිසා අපි කලින් කිව්වා වගේ සංඥා මේ පුද්ගලයා කියලා ගන්න හේතු වෙන නිසා ආත්ම සංඥාව දුර්වලයි ටිකක් දුෂ්කර දෙයක්නේ. අනිත් සංඥාව දුෂ්කර දුෂ්කරයි ආත්ම සංඥාව කියන එක. දුර්ලන්න. මොකද ඇත්තටම සෝවාන් වෙච්ච පුද්ගලෙක් පවා ආත්ම සංඥාව සම්පූර්ණයෙන් දුර්ලන්නේ නැහැ. එයා දුර්ලන්නේ මේ ආත්ම සංඥාවේ ආත්ම සංඥා මොකද්ද? එකයි. එකයි. ආත්මක සංඥා තුන් ආකාරයක් තියෙනවා කියලා ආත්ම සංඥා කියන්නේ සංඥා විපල්ලාසයක් කරගන්නවා, චිත්ත විපල්ලාසයක් කරගන්නවා, ditthi විපල්ලාසයක් කරගන්නවා. ඒ සෝතාවනි පුද්ගලයා ආත්ම සංඥාව ditthයට පමණ විපල්ලාස නොකරගන්නේ. අනිත් දෙක තියෙනවා කියලා පොතපති සඳහන් වෙන්නේ. එතකොට එහෙමනම් ඒක අමාරු දෙයක්. නමුත් අනිත්‍ය සංඥා කියන්නේ කලින් කරගත්ත හැකි දෙයක්. එහෙමනම් මේ නාමස්කන්ධය අනිත්‍යතාවයේ නැවත නැවත නොනින් බැලීමෙන් මේ පොතේ නම් තියෙනවා මෙනෙහි කිරීමෙන් එහි අනිත්‍යභාවය තේරුම් ගන්න උත්සාහ කරන්න ඕනේ කියලා. ඉතින් කියනවා සුඛ වේදනාව, සෝමනස් වේදනාව, දුක් වේදනාව, දෝමනස් වේදනාව, උපේක්ඛා වේදනාව කියලා වේදනාවේ පස් ආකාරයක් තියෙනවානේ. ඉතින් මේ ඒ ඒ ඇතිවෙච්ච වේදනාවල් ගැන කල්පනා කරොත් අපි දන්නවා මේ සිතක් ඇති කිසියෙකුට සත්‍යයකට වේදනාවකින් තොරව වෙසෙන අවස්ථාවක් නැහැ. ඔය කිව්වව අපි කතා කරන හැම මිලි සෙකන්ඩ් එකකම අපි ඉන්නේ කිසියම් ආකාරයක වේදනාවකින්. ඒක උපේක්ෂාසගත වේදනාවක් වෙන්න පුළුවන්. සමහරවිට. එතකොට ඒතර මේ කිව්වව වේදනාවකින්මයි හැම සත්‍යයක්ම ගත වෙන්නේ. එහෙනම් මේ වේදනාව කියන දේ අල්ලාගෙන ඒකේ අනිත්‍යතාවය බලන එක පහසු වෙන්න ඕනේ. මොකද it's always there. හැම වෙලෙම තියෙන දේ. ඒ දේ අනිත්‍යතාවය බලන්න පුළුවන් නම් අපිට මනස එක්තෙන් කරගෙන එතින් අනිත්‍ය සංඥා වඩන්නත් පුළුවන්කම තියෙනවා. ඉතින් ඔය ආකාරයට කම ගොඩාක් සාධාරණ වෙනවා. ඉතින් මුකුත් කියන්නේ කියලායි. ඉතින් අපි ඒ ඒ ගැනත් මතු ගන්න හිතුණා මේ අපිට අනිත්‍ය අනුපස්සනාවක් කරනවා නම් ඉතින් චිත්තංගල්සන මහත්මියට යොමු වෙනවා. ඉන් අනතුරුව ආරි මහත්මයාටත් සේන මහත්මයාටත් යොමු වෙලා අද සාකච්ඡාව නිමා කරන්න පුළුවන්. චන්දයි සමහත්මිය ඔබතුමීට වෙනනම් පෙරම් කරනයි දලොත් මහත්මයාතුන් සියලු දෙනාටම මේ භාවනාව ගැන මට නම් කියන්න තියෙන්නේ මෙන්න මේ විදිහටයි මම භාවනා කරන කෙනෙක් මගේ මේ අත්දැකීම උඩ මම මේ පොතේ තියෙන එකම දෙයක් නෙමෙයි අත්දැකීම උඩ කියන්නේ භාවනා කරන්න යනකොට මොනවා බලාපොරොත්තු යන්න නරකයි අද මේ අද දැන් මේ මේ වෙලාවේ මම අලුතෙන් භාවනා කරන්න කර පරණෙව්වක් මට එහෙම වෙලා තියෙනවා. යම් කිසි සමාධියකට මම ඇවිල්ලා තියෙනවා මට ඒක දන්නේ නැතුව ඒක කැඩුණා. එදා ඉඳලා මම හුඟකට වඩා වැඩි කාලයකට ඉස්සෙල්ලා කතාවක් කියන්නේ එදා ඉඳලා මම හුඟක් කල ඒ ආසාවෙන්ම ඉඳ ගන්නවා. කවදාවත් කවදාවත් එතන අර භාවනාවට තෘෂ්ණාව එකතු වෙලා තියෙනවා. තෘෂ්ණාව තමන් ගිහිල්ලා ඒ පංචින් සමාදන් වෙලා මොනවා හරි තමන් කරන පූර්ව කෘත්‍යයක් ඇතිනේ ඒක කරලා ඒක අරමුණකට හිත අරගන්න. හිත අරගෙන ඒ අරමුණේම ඉන්නකොට වෙන දෙයක් වෙන්න දෙනවා මිසක් කිසිම දෙයක් ඉල්ලන්නවත් බලන්නවත් යන්න නරකයි. එහෙම ගියොත් ටිකක් දුර හරි සිටිවිලි, ශබ්ද, කොහොමද ඇස් දෙක වහගෙන අපි භාවනා කරන්නේ. ශබ්ද සිතිවිලි සිතිවිලි හුඟා කඩ වෙනවා. එතකොට හරීම සැහැල්ලු ගතියකුත් Tamanට දැනෙන්න ඕන. ඒ தത്വෙට ආවනම් ඒ සැහැල්ලු ගතිය තියෙන්නම ඕන. ඒක නැති වෙන්න බෑ. නමුත් මොනවා හරි දේවල් සොයමින් අපි ගියොත් එතකොට අර සිත තැන්පත් වෙන්නේ නැහැ. සිතට වෙන එකක් දෙනවා, අරමුණක් දෙනවා. සිතත් කැමති හැම වෙලාවෙම මොකක හරි අරමුණක එල්ලිගෙන ඒක සිතේ ගතිය. සිත සිත කියන එක තියෙනවා නම් එයාට සිතට දඟලන්න ඕනමයි. මොකක් හරි එකක් තියෙන්න ඕන. ඒක තමයි සිතේ ගතිය. ඒ නැත්තම් මම අර ඉස්සෙල්ලත් කිව්ව එකයි ඒක මේ නිවන් දැක්කු සිතක් වෙන්න ඕන. ඒක නිසා මට දෙන්න පුළුවන් අවවාද මෙච්චරයි මොනවා හරි ඒ අරමුණක් Taman අරගෙන ගියා නම් දැන් ආනාපානය කියන එකුණත් බලන්න. එතනම අපිට අනිත්‍ය පේනවනේ. හුස්ම ගත්තා ඊළඟට ඒක ඇවිල්ලා උත්පත්ද. අන්න හුස්ම පිට කරන්න ඕන. හුස්ම පිට නොකර අපිට ඉන්න බෑනේ බංගෙන. එතනම අපිට මේ කියන්නේ ඇතිවීම නැතිවීම දෙක පේනවා. ඔන්න ওই දෙකනේ අපිට බලන්න තියෙන්නේ. මේ දෙක බලාගෙන යනකොට ඊළඟට අපිට මේක තේරුම් ගන්න බැරි වෙලා තියෙන්නේ අපි වචන වලින් අහලා ධර්මයේ කියන අයගෙන් අහලා පොත් කියවලා මෙච්චර කාලයක් මේකම කතා කරලා අපි දන්නවා මේ ශරණයක් පාසා වෙනස් වෙනවයි කියලා. නමුත් ඒ වෙනස් වෙනවයි කියන එක මේ ඇස් දෙකෙන් බලන්න බෑ. ඒක සිත තැන්පත් කරලමයි බලන්න ඕන. මං මේ කියන්නේ ඇත්ත වශයෙන්ම සිත තැන්පත් වුණාම තියෙන ගතියයි සිත දුවන සිතටයි දුවන සිතට අල්ලන්න බෑ කිසි දෙයක්. දැන් අපි වාහනේ යනකොට උනත් දෙපැත්තේ තියෙන එව්වා ෆීඩ් කරපු තරමට අපිට පේන්නේ නැහැ. ෆීඩ් එක අඩු කරපු තරමට අපිට පේන්න ගන්නවා. වාහනේ නතර කරනවා. අපිට යම් කිසි තැනක් අපිට බලන්න ඕනේ කිය මොකක්. යම් කිසි ගහක් අපි දැනගන්න ඕනේ කිය මොකක්. ගහ ගාවට ගියත් අපිට මනසත් ඒකට යොදන්න ඕන. එතකොට තමයි ඒකේ තියෙන්නේ පුංචි මේ කියන්නේ අපේ ඇහි ඇහි ප්‍රමාණය හැටියට ඒ කියන්නේ ඇහි කැපැසිටි එක හැටියට අපිට ඒකේ පේනවා ඒකේ තියෙන මොනවද මේක කොහොමද කියලා. ඒ නැතුව නම් හිතාගෙන මේ කියන්නේ දැන් භාවනාවේදී අන්න අතන අපි හිත තැන්පත් වුණා. අපි ඒකටම හිත යොමු කරා. ඒක නිසා අපිට ඒකේ තියෙන අඩුපාඩු ඔක්කොම පොඩි කැලලක් තියෙනවා නම් ඒකත් අපි බලනවා. භාවනා කරනකොට අපි ඔය එකක්වත් ඉල්ලන්නේ නැතුව යන්න ඕන. එකක්වත් හිතේ තියාගෙන නෙමෙයි ඉඳ ගන්න ඕන. ඒක මං අත්දැකීමෙන්ම දැකලා තියෙන එක. මං පරාද වුණා. ඊට පස්සේ මං ඒ පරාජය මං තේරුම් ගත්තා. මට නම් ගුරුවරයෙක් ඇත්තේ නෑ. මට තියෙන මේ රේරුකාණී ස්වාමීන් වහන්සේගේ පොතේ මේ ඉන්ටර්නෙට් එකේ මම මේ කියන්නේ අපේ මේ කියන්නේ දලුවත් මහත්තයා දාන දේශනා මේ ඊයේ පෙරේද දාලා තියෙන හොඳම දේශනා ටිකක් අර සුමේද ස්වාමීන් වහන්සේගේ හරිම වටිනා ඒ දේශනාව. ඒවා ඒවල තියෙනවා. ඒකම මේ කියන්නේ ආනන්ද මෛත්‍රිය හම්බුරන්ගේ දේශනාවක් තිබුණා මේ අවසානෙට ඊයේද කොහෙද මම හිතන්නේ ඒක තුන ඊයේ හරි පෙරේද හරි මම මේ දේශනා අහනවා ඇත්තටම ඒ කියන්නේ දේශනා අහපුවාම අර මගේ තියෙන අඩුපාඩු මට හදා ගන්න පුළුවන් මට දෙන්න පුළුවන් අවවාදේ හරි පිළිගන්න මේක කැමති නම් ගන්න නැත්නම් අතහැරලා දාන්න නමුත් අත බලන්න අන්න ඒකයි වටිනාකම කවුරු කියන දෙයක් වුණත් අතහැරලා දාන්න එපා අහගන්න එකපාරට පිළිගන්නත් එපා. ඒක නැවත හිතලා බලන්න මේක කියන එක මේකේ සත්‍යයක් තියනවාද මේක පිළිගන්න පුළුවන්ද? එහෙම හිතනකොට හරි අත්හැරලා ගන්න. ඉතරයි කරන්න තියෙන්නේ. හරි කියලා හිතනවා නම් ඒක තව ටිකක් ගවේෂණය කරලා බලන්න. හොඳම දේ මොනවත් හිතන්න එපා. හැබැයි දලුවත් මහත්තයා කිව්වා වගේ මම මේ සක්මන් භාවනාව කරනවා මට ගෙයි මට ඉඩ තියෙනවා. මගේ ළමයි නැහැ. මේ 35ක විතර ප්‍රමාණයක් තියෙනවා පිටින් එකේ මේ කෝච් එකටම ඉතින් ඒක සක්මන් භාවනා කරන්න පුළුවන් හිත නොකිය මං මේ කියන්නේ මම මේක එක්ස්පෙරිමන්ට් කරලා තියෙනවා දැන් හිතගෙන ඉන්නවා හිතගෙන හිතලා මම අන දෙන්නේ මගේ කකුලට උස්සන්න කියලා කවදාවත් කකුල උස්සන්න අපි මේ හුඟක් වැඩ කරන්නේ අසීහෙන්නේ සිහියෙන් නෙමෙයිනේ සිහිය යොදලා සිහිය තියෙන්න ඕන. සතිය කියන එක හරිම අවශ්‍යයි. සතිය යොදලා හිතගෙන ඉන්න. කවදාකවත් අත උස්සයිද වකුණු උස්සයිද කියලා බලන්න. අන සිහි නැති වුණොත් නිකම්ම අත ඉස්සේ. අපි කමාන්ඩ් එක දෙන්න ඕන. අපි දුන්නොත් තමයි කකුල උස්සන්නේ. එතකොට ඒ යන ගමන. එතකොට ඒ තියෙන පියවර ගානට සිහිය තියාගෙන ඒකෙම යනවා නම් හුඟක් වෙලාවට සිහිය පිහිටවා ගන්න පුළුවන්. මට මමත් මට නම් හිතෙනවා එතනත් හරි ප්‍රයෝජනයක් තියෙනවා කියලා. ඒ කියන්නේ දැන් තියෙන පය ඔසවනකොට ඔසවනවා. තියෙන තබනකොට තබනවා. තව ටිකක් ඒක තුනකට කඩන්න පුළුවන්. ඔසවනවා, යවනවා, තබනවා. ඒක හැබැයි පුරුදු වෙන්න ඕන. ඒ වගේ ගතියක් තියෙනවා. රසයි මේ ක්‍රියාවයි දෙක එකට යන්න ඕන. ඒ ඒක පුහුණු වෙන්නම ඕන. අන්න ඒ විදිහට කරන්න කරලා බලන්න මම කියන්නේ නිකන් කියන්නේ පොඩ්ඩක් එක්ස්පෙරිමන්ට් එකක් කරලා බලන්න. හොඳයි. වැඩේ හරියන්න පුළුවන්. තෙරුවන් සරණයි. හොඳයි තෙරුවන් සරණයි. වෙලාව පොඩ්ඩක් වදින්න මම වදින් පන්නේ. හොඳයි බොහොම පිං බොහොම පිං ඔක්තුමේ බොහොම වැදගත් විදිහට ප්‍රායෝගික තමයි අත්දැකීමත් එකමුතු කරලායි අපිට ඒ කාරණාවල් කිව්වේ. ඉතින් අපි අද කතා කරේ මෝහයෙන් අගතියට යෑම පිළිබඳවයි. ඉතින් මෝහයෙන් අගතියට යෑම ගැන අපි කතා කරේ ඇයි? අපි දන්නවා අපි කතා කරන වාසිය අපිට කියලා දීලා තියෙනවා. අපි දන්නවා මේක තථාගතයන් දුක්ති වීම නිසා මේ ඡන්දයෙන් හෝ ද්වේෂයෙන් හෝ බයෙන් හෝ මෝහයෙන් හෝ අගතියට ගිය පුද්ගලයේ ඊගවට ඒ හේතු නිසාම විඥාන ස්ථිතියක් හදාගන්නවා. ඒ විඥාන ස්ථිති කියන්නේ අවශ්‍ය නම් අපිට පොසෝ කතා ගන්න පුළුවන් ගන්න දවසක විඥාන ස්ථිතියක් හදාගන්නවා කියන කියන්නේ විඥාන ස්ථිතිය පදනම් කරගෙන ඒ විඥාන ස්ථිතියට අනුරූපව ඒ අදාළ තැනක භවයක් හදාගෙන සංසාර ගමනේ යනවාමයි ඒ සත්‍යය. එහෙමනම් මේ මොහේ නැවතිය යෑම සිදු නොවු තැන මොහේ නැවතිය යෑමක් සිදු නොවු තැන ඒ පුද්ගලයා ඒ සංසාර ගමනෙන් නුදුනා වෙනවා. එතකොට මේ මෝහයෙන් අගතියට ගාමනක් නොවීමට නම් කළ යුතු ක්‍රියාදාමයක් හැටියට මේ පටිසම්භිදා මග්ගේ තියෙන ධාතාවක් ඒ ගාථාව ඇත්තටම මහජත් මම කලින් සඳහන් කර පොතේ රජපන් හම්දු ඉස්මතු කරලා තියෙනවා පංචස්කන්ධේ අනිච්චතෝ පස්සන්තෝ අනුලෝමිකං මම කියන්නම් පංචස්කන්ධේ අනිච්චතෝ පස්සන්තෝ අනුලෝමිකං කන්තිං පරිලබති පංචන්තං කන්දානං නිරෝධෝ නිච්ඡං නිබ්බානන්ති පස්සන්තෝ සම්මත්ති නියාමං ඔක්කමති කියලා. ඒකෙත් මම පාලිකින් කිව්වේ මේ මාත් පාලි දන්නේ ඔයගොල්ලෝ දන්නවා මේ තථාගතයන් වහන්සේගේ දේශනාවක කොටසක් කියලා විශ්මතු කරන්න හේතු කිව්වේ ඒක තේරුම හැටියට තියෙන්නේ පංචස්කන්ධය අනිත්‍ය වශයෙන් දක්න්නේ ලෝකෝත්තර මාර්ගයට අනුරූප වූ විද්‍යාස් විදර්ශනා ඥානය ලබයි. නැවත කිව්වොත් පංචස්කන්ධය අනිත්‍ය වශයෙන් දක්නා පුද්ගලයා ලෝකෝත්තර මාර්ගයට අනුරූප වෙච්ච වූ විදර්ශනා ඥානය ලබයි. පංචස්කන්ධයේ අනුත්පාද නිරෝධය නිට්ටය වූ නිර්වාණයයි. මේ ආකාරයට දක්නා වූ පුද්ගලයා සම්මති නියාම නම් වූ ලෝකෝත්තර මාර්ගයට පැමිණේ කියන අර්ථය. එහෙමනම් අපි හැමදාමත් හැමතැනමත් හැම සූත්‍රයකම කියනා වූ ප්‍රධානම දේ තමයි අපි කළ යුතු එකම දේ තමයි හිතට මම දකින්නේ පංචස්කන්ධය. සීල සූත්‍රය කියවාගේ. සීල සූත්‍රය කියනවා මේ රහතන් වහන්සේ මේ සෝතාපන්න නොවිච්ච කෙනෙක් පුතක්ගෙන් පුද්ගලික කරන්න ඕනේ මොකද්ද කියලා හවුතන කියන්නේ පංචස්කන්ධේ අනිත්‍ය දුක්ඛ රෝග දෝ ගණ්ඨක සල්ලිත ආකාරයක කොලසිකින් දකින්න කියලා. ඉතින් සෝතාපන්න වෙච්ච පුද්ගලයා මොකද්ද කරන්න ඕන කියලා අහුවම ඒකට සජිත්තාමුදුර කියන්නේ අර දෙයමයි. පංචස්කන්ධේ රෝග දෝ ගණ්ඨක විදිහට දකින්න. අනාගාමී වෙනකොට ඒකයි. ඒකට අරහත් පුද්ගලයා කියන්නේ මොකද කියන්නේ? එයත් කළ යුතු එකම දේ. අරහත් වුණාට පස්සේ පංචස්කන්ධේ අනිත්‍ය දුක්ඛ රෝගතෝ ගන්ධාදී දකින්න කියලා. එන්නේ. හැමදෙනාම කිව්වේ ඕකයි. එහෙනම් අපි කළ යුතු වන්නේ පංචස්කන්ධේ ඔය කිවාවේ 11 ආකාරයෙන් දකීම මූලික වශයෙන්ම ආරම්භයක් ඇටියට පංචස්කන්ධ ඒක තමයි කල හැකි ලෙහිසි දෙය. අනාත්මතාවය දකින්න ටිකක් අපහසුයි. ඒ ඒ දේ තියෙන සුඛ හැටියට දැකලා ඒ සුඛයෙන් අයින් වෙන ටිකක් අපහසුයි. නමුත් අනිත්‍යතාවය දැකීම තමයි මූලික ලෙහිසි. ඒක ලෙහිසි කියන්නේ මේ කල හැකි දේ මූලික වශයෙන් පංචස්කන්ධය අනිත්‍ය වශයෙන් දකින්න පුද්ගලයා අනිත් වශයෙන් දකින්න දකින්න පුද්ගලයා විදර්ශනා ඥානය ලැබනවා කියලා මෙතෙන්දි කියවෙනවා. එහෙමනම් මෙතෙන් මේ උපන්න නිරෝධ සහ අනුත්පාද නිරෝධ කියලා දෙකක් ගැන කියවෙනවා. ඉතින් මේ අනුත්පාද නිරෝධ උපන්න නිරෝධ කියලා කියන්නේ උපදින උපදින හැම සංස්කාරයක්ම ඒ ඒ ඒ උපදින විටම අභාවයට පැමිණෙනවා. ඉතින් උපන්න නිරෝධය කියුවේ එකට. ඉතින් අනුත්පාද නිරෝධය කියලා කිව්වේ ඒ දේවල් නැවත නැවතත් නැවතත් කිසි දිනක හැටි නොවි හැටියටම නැති වෙනවා කියන වගේ කාරණාවක්. එතකොට මේ එහෙනම් මේ පංචස්කන්ධය අනිත් වශයෙන් දැකීමමයි කළ යුතු වන්නේ. ඒ ඒ දේ සඳහන් කළා මම අද දවසට කටපාඩම අද දවසේ සාකච්ඡා මෙහෙවන්න නියමිතව තියෙන්නේ තිබුණේ සේන මහත්මයාට පාරිම මහත්මයාට ඒ දෙන බොහොම අගනා විදිහට සාකච්ඡාව ගෙනාවා. ඉතින් මම සේන මහත්මයාට ඉස්සෙල්ලා යොමු වෙලා ඉන්නතුරු අරි මහත්මයාට යොමු වෙනවා. ඊට පස්සේ සාකච්ඡාවට මහත්මයා නිමා කරන්න තෙරුවන් සරණයි. ලබන සතියේදී මේ හොපුලි සතිය තුමා සම්බන්ධ වෙනවා. අපි මම පෙරම් එතුමාට කතා කළා මාතෘකාවක් තියෙන එක කරගෙන විශේෂයෙන් මම හිතනවා එතුමා වස් කාලේ සම්ම ගුරා භාවනා කරලා ඒ නිසා මාතෘකාවකින් තොරව යන්න උත්සාහ කරමු. පුළුවන් නම් ඒ තමයි අත්දැකීම් බෙදා ගන්න. අපි එහෙම කතා කරලා බලන්නම් මම ලබන සතියේදී සාකච්ඡාවට. හොඳයි. සේනුහත්. තෙරුවන් සරණයි අද සාකච්ඡා බොහොම හොඳට කෙරුණා. දැන් අවසාන වශයෙන් අර දලුවත් මහත්මයා තේරුම් කරලා දුන්නා පංචස්කන්ධය ඒ අනිත්‍යතාවය බැලීම මේ මෝහය දුරු කිරීමේ මාර්ගය හැටියට මෝහය දුරු කරගන්න නම් පංචස්කන්ධේ පංචස්කන්ධය කියන්නේ අපි දන්නවා රූප වේදනා සංඥා සංකාර විඥාන කියන එක. එතකොට රූප කියන එක බැලුවාම ඒක අපි අපි නිකන් රූපම නෙමෙයි දැන් අප ධර්මය ටිකක් කියලා තියෙන හින්දා රූප කලාප ඒ වගේම වස්තු රූප ඒ විදිහේ මේ ඊටාම සියුම් කොටස්සලක් මේ අනිත්‍ය දකින්න තරම් ශක්තියක් ඇති කරගත්තොත් එතෙන්දී අපිට මේ අනිත්‍ය සම්පූර්ණයෙන් අවබෝධ කරගන්න පුළුවන් වෙයි කියලා මට හිතෙනවා. ඒ වගේම වේදනාවත් සංඥා සංකාර විඥාන කියන හැම එකකම අනිත්‍ය තියෙනවා අපිට දැනට පේන්නේ නැත්තේ මේ මෝහය නිසායි මේ මෝහය තමයි මේක ඒක ආවරණය කරගෙන ඉන්නේ මේ මෝහය නැති කියන්නේ පෙනීම පෙනීම තියෙනවා නම් මේ අනිත්‍ය එතකොට මේ මෝහය දුර වෙනවා කියලා තමයි මට අදහස් කරන්න පුළුවන් වෙන්නේ ඉතින් අද කාල වේලාව ගැන බද්දමම හරි මහත්තයට යොමු වෙනවා දැන්වත් මහත්තයා කිව්වා වගේ තිරුවන් සරණයි අතරුවන් තමයි අද අපි මේ සාකච්ඡාවෙන් එන දැන් සම්භාරයක් එකතු කරගත්තා. දැන් අර ගලවන තැන මාත්මක විදිහට ගලවනත් විදිහට අර පංචස්කන්ධයේ අනිත්‍ය දැකීම වැදගත්කම සීල සූත්‍රයෙන් මනාව පැහැදිලි කරනවා. මට ඒකට තව පොඩ්ඩක් එකතු කරන්න හිතන මේ අවිද්‍යා පහන සූත්‍රයේ කෙනෙක් මේ සංයුත්තනිකායේ තියෙන අවිද්‍යා පහන සූත්‍රයේදී එක්තරා සම්මාන්ත කෙනෙක් තථාගතයන් වහන්සේ මේ මේ කෙසේ දක්නහුටද අවිද්‍යාව ප්‍රවීණ වෙන්නේ විද්‍යාව උපදින්නේ කියලා. එතකොට තථාගතයන් වහන්සේ දේශනා කරන චක්කුම්කෝ වික්ඛු අනිච්චතෝ ඥානතෝ පස්සතෝ අවිද්‍යා පහියති විද්‍යා උපජ්ජති කියලා. ඒ වගේම ඒකම රූපේ අනිච්චතෝ ඥානතෝ පස්සතෝ කියලා චක්කු රූප චක්කු විඥාන චක්කු සම්පස්සය චක්කු සුඛ වේදනා දුක් වේදනා දුක් වේදනා ඒ විදිහට එතනත් අර ඒකේ ඒවායේ අනිත්‍යතාවය දැකීමෙන් ඒවයි හරියට දැකීම ඥානතෝ පස්සතෝ අවිජ්ජා පහේති විද්‍යා උපජ්ජති. ඒ කියන්නේ චක්කුසේ අනිත්‍ය වශයෙන් දක්නකොට අවිද්‍යාව ප්‍රහීනදී විද්‍යාව උපදී කියලා. ඒකත් මට හිතුණා එකතු කරන්න ඕනේ කියලා. ඉතින් අර දලොත් මාත්මක විදිහට අපිට අනිත්‍ය භාවනාව අන්ත්‍යානුපසන භාවනාවක් කිරීමෙන් අපිට එදිනදා ජීවිතයේ සිදුවෙන දේවල් වලින් අපිට පුළුවන් අත්වශයෙන් ටික ටික මේකට ප්‍රවිෂ්ඨ වීමක් කරන්න අපි මම හිතන විදිහට අපි මේ මේ මොහොතේ කියන්නේ සිතට විවේකයක් දීලා සිතේට සිතට විවේකයක් දෙන්න පුළුවන් එකම ක්‍රමය තමයි සිත සිටිවිලි වලින් අයින් කරලා සිත විඳීමකට හරි අත්දැකීමකට හරි පමණක් සීමා කිරීමෙන් අපි සිත විවේකයක් දෙනවා. කියන්නේ මේ මොහොතේ ෆුල් අවයර්නස් එකකින් ඉන්නවා. කියන්නේ සිටිවිලි වලින් තොරව විඳීමක නෙවෙයි අත්දැකීමක් හරි විඳීමක් හරි විතර කරන්න සිතට ඉඳහරිනවා. එතකොට ඒකෙන් අපිට පුළුවන් මේ මේ මොහොතේ ඉඳලා අපිට පුළුවන් මේ අත්දැකීමකින් ඉදීමකින් වෙන රයානසකින් අපිට පුළුවන් මේ අනිත්‍යතාවය යම් කිසි මට්ටමකින් අත්දකින්න කියලා. ඉතින් දැන් හරියටම එකයි වෙලාව තියෙන්නේ වල ඒ නිසා අපි මේ සාකච්ඡා නිමා කරමු. මම අපි අද සාකච්ඡා මණ්ඩලයේ සහභාගී සීල දෙනාටම මේ ධර්ම සාකච්ඡා කිරීමෙන් මේ මේ මේ ධර්මයේ බෙදා හදා ගැනීමෙන් තමන්ගේ අත්දැකීම් ප්‍රකාශ කිරීමෙන් අපි මේ අත්දකපු ධර්මයේ අපි මේ ඉගෙනගත් ධර්මය තුලින් අපිට මේ අපි මේ යන ගමන ඉතා ඉක්මනින් ධර්මය වටහාගෙන කල්යාණ මිත්‍ර ආශ්‍රය කිරීම ලැබීමෙන් ධර්ම ශ්‍රවණකින් ලැබීමෙන් ධර්මානුකූල ජීවත් වීමෙන් ආර්ය අෂ්ටාංග මාර්ගය ගමන් කිරීමෙන් අපි මේ ප්‍රාර්ථනා කරන බෝධියකින් අවසානයේ අපි සියලු දෙනාටම දිතුක් නිරෝගී විශේෂයෙන්ම දඩොත් මාත්මයක තියෙන රෝග සියල්ලම අපි මේ මේ අත්කරගත්ත පින් බලයෙන් ඔබතුමාට නිදුක් නිරෝගී ලැබේවා. අපි සියලු දෙනාටමත් මේ ගමන යාමට මේ මේ ධර්ම කරුණු ඉගෙන ගන්න කර උපකාර ධර්මයක්ම වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි සියලු දෙනාටම. සාදු සාදු සාදු තෙරුවන් සරණයි හැම දිනාටම අනේක වාරයක් පින් අද අපිත් සමග එකතු වුණාට අපි එහෙමනම් හෙට දවසේදී අභිධර්ම වැඩසටහන තුළින් ඕස්ට්‍රේලියාවේ සිඩ්නි වෙලාවෙන් රාත්‍රී 8ට මුණ ගැහෙනවා. එහෙම නැත්නම් නවසීලන්ත වෙලාවෙන් රාත්‍රී 10ට මුණ ගැහෙනවා. නවසීලන්ත වෙලාව ගැන සඳහන් කරේ නවසීලන්ත ස්වාමීන් වහන්සේ සම්බන්ධ වෙන්නේ ජිනාලංකර හමුදුරුවෝ. උන්වහන්සේගේ වෙලාව 10 ඉඳන් දොස් රාත්‍රී 12 දක්වා කාලෙට සීමා කරගෙන ඕන නිසා අපි සිඩ්නි වෙලාවෙන් 8ට සම්බන්ධ වෙනවා ඩේලයිට් සේවින් තිබුණා වුණාට. හොඳයි එහෙනම් තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සින්දනා.